ප්‍රසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ජුනි මාසේ 16 වෙනිදා අවශ්‍ය ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම් දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත්ලා සාදුකාරයක් පවතු නෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යස්ස කස්සති භික්ඛවේ භික්ඛුස්සවා භික්ඛුඤ්ඤාවා ඝාන විඤ්ඤයේසු ගන්ධේසු යෝ රාගෝ සෝවත්ති යෝ දෝසෝ සෝවත්ති යෝ මෝහෝ සෝවත්ති තස්ස පරිත්තාසේති ඝාන විඤ්ඤේසු ගන්ධේසු ඝානස්ස ආපත් ආපාතං ආගච්ඡanti පරියාදිත්තේ වස්ස චිත්තං කෝපන වාදෝ අධිමත්ත කෝති කරපටි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා දිසාන්තරණ පින්වත් අපි ඉදිරියෙන් තියාගත්ත ඒකීය රූපෝපම සූත්‍රයෙන් අපි පසුගිය දවස් කීපයේ හැත් රූපයත් කනක් සද්දය සම්බන්ධ කරා වගේම අද ඉදිරියෙන් තියාගත්තේ මෙහෙයත් ගඳත් කියන මාතෘකාව මේකට බොහොම සමානයි දිවක් රසයක් කියන එක. ඒ අනුව බැලුවත් යම් කිසි කෙනෙකුට ගාඳ සුවඳ දැන ගැනීමේ ඇති වෙන රාගය, කඳ සුවඳේ ඇති ද්වේෂය, කඳ සුවඳ කෙරෙහි ඇති අන්‍ය විහිිත භාවය, මම්මුලා වෙන ගතිය කියන මෝහය ප්‍රහාණය වෙලා නැත්නම් එයාට ඉනහයට යම් ඝාන විඥාණයෙන් දැසේ සුගන්ධයක් ආපු ගමන් බොහොම පුංචිවක් ආපු ගමන් ඒ අනුව එක්ක රාගය පහල වෙනවා එක්ක ද්වේෂය පහල වෙනවා එක්ක හිත අන්ධ බන්ධ වෙන ගතිය එනවා අදිමාත්‍ර වූ ගන්ධයක් ගැන කුමන කතාවද කියන එකයි මේ කියපු පාඩේ සාමාන්‍ය සිංහලයේ ඒකේ නොකිය විචකාලක් තියෙනවා සම්පූර්ණ ණයෙන් විදියට ගඳ පිළිබඳව රාග ද්වේෂ මොහ පහ වෙලා නැත්නම් එහෙම නැත්නම් ඒක පහ වෙමින් නැත්තම් සම්පූර්ණයෙන් තියෙනවනම් නැත්තම් ප්‍රහීන වෙලා නැත්තම් කියලා දෙකක් බුදුජානකශී අවධානාර්ථේ සඳහන් කරනවා. යෝ රාගෝසෝ අත්ති යෝ රාගෝනෝ අපහීන. යෝ දෝසෝ අත්ති යෝ දෝසෝ අපහීන කියලා ප්‍රහීන වෙලක් නැහැ හොඳට තියෙනවා. ඉතින් මේ තත්ත්වය අරකෙදී ඒකේනා ගඳක් සුවඳක් විදිහට හැම වෙලාවකම ඒ ගඳ සුවඳ යටින් ඒ ගඳ සුවඳට මනාපමනාප පහළ ඒ පහළ වෙන මනාපමනාප හැම වෙලාවෙම ඒ පුත්‍රයා පාරෙන් ඉවත කරලා දානවා. තමයි යන පාරෙන් ඉවත කරලා දානවා. ඒක කොහොම වෙනවද? ඒ නිසා මේ ආරාන්දවන්ද වීම, ඉවත වැඩ ගැනීම කොච්චරක් තමන් කරමින් හිටපු වැඩින් පිට එළවනවද? ඊට පස්සේ අපහසුතාවටපත් වෙනවාද කියන එක ඒ පුද්ගලයාට තේරුම් ගන්න අමාරුයි. මොකද මේ මතුවෙන මතුවෙන ගඳකින් සුවඳකින් තමයි මේ පාරෙන් පිට ඇදලා දාන්නේ තමයි ඇතුළෙම තියෙන කන්නහරක් නිසායි ඇතුළෙම තියෙන ද්වේෂයක් නිසායි ඇතුළෙම තියෙන මෝහයක් නිසායි කියන එක එයා දන්නේ නැත්නම් එයා ඒ කන්නේ මේ වැඩක් කරගෙන ඉන්නකොට මේ ගඳක් ඇවිල්ලා මාව අන්තමන්ද කරා. සුවඳක් ඇවිල්ලා මාව අන්තමන්ද කරයි කියලා. එයාගේ අයෝනිසමනසිකාරයක් තියෙනවා මම මේ කරගෙන ගියේ වැඩේ පිටකොට ගියේ අන්තමන්ද වුණේ ගඳේ දෝෂේ සුවඳේ දෝෂේ කියලා වැරද්ද ඒ ගඳට ඒ සුවඳට පටවන එක තමයි අයෝනිසමනසිකාරය. නමුත් යම් කිසි කෙනෙක් භාවනා කරලා තමයි මූල කර්මස්ථානය හඳුනාගෙන ඒකේ අරසාවක් තේරුම් අරගෙන සතිය වර්ධනය තේරුම් අරගෙන කටයුතු කරනකොට ආගන්තුකෝ ප්‍රමිනිච්ච මේ අදගත්ත මාතු වාචින විදිහට ගඳකින් තමන්ගේ හිත පිට ගියා නම් ඒක තමන්ගේ නැහැරිච්ච කම එතන තමන්ගේ තියෙන දුර්ලභම කියලා දන්නවා මිසක් එයා ගඳේ නැහැදිච්ච ගතියක් ගඳේ දුර්ලභකයක් කියලා බලන්නේ අන්න ඔය වෙනස ඇති කරගන්න පුළුවන් නම් ඒකේ මේ භාවනාවේ ගුණයක් විදිහට ඒක පෙන්වන්නේ නැහැ. අයෝනිසෝමනස කාර්යයේ තිබුණ චින්තන රටාව යෝනිසෝමනස කාට වැටෙන්නේ විතරයි එතන වෙන්නේ. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට මේ භාවනාවේ ලැබෙන අත්දැකීම් සම්භාරය අරගෙන ඒක පිළිබඳව යම් ආකාරයේ අර්ථකථනයක් විශ්ලේෂ කරන්න යනකොට ඕන තරම් අවස්ථාවල් තියෙනවා ආයෝෂමංශකාරී යකති ඒ විනිශ්චය කරා. ඒ අර්ථකථනය කරා. ඉතින් කරපු ගමන් කතාව නම් හරිම විචිත්‍රයි. කතාව නම් හරිම විවිධාංගීකරණයයි. නමුත් අවසාන ඵලය වෙන්නේ තමන් වටවලල්ල යනවා. පරලවිලා. ප්‍රපංච කිරීම. කතන්දර ගෙතිලා. ආ එහෙම නැත්නම් අවුලටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ අවුලට පත්තලා රසන්තර ගොත්තලා පතලවාගෙන ඒ පතල රින්ගයි රසන්තර ගෙතිල්ලයි අර ආගන්තුක ආපෝ ගන්ධ සුවඳක හේතු කරන එක තමයි මේ ලෞකික ඥාන කියලා කියන්නේ ලෝකේ හැටි ඉතින් ඒක පිළිබඳව අයෝනිසමස්කාරයෙන් මෙතෙක් කටයුතු කරපු කෙනෙක් එක දවසක හෝ එක සිද්ධියක හෝ එක සංකේතියකදී යෝනිසමස්කාරකනික දාගන්න පුළුවන් වුණොත් ඒක ඒ පුද්ගලයාගේ ස්වයංභූ ඥානකින් කවමදාකවත් වෙන්නේ නැහැ කියලා සර්වඥාන්සේ කියනවා. මේ ආයුර්වේදමනිකාරයට වැටෙන එක තමයි ප්‍රකෘතිය. ඒක ස්වයංභූ වෙනවා. ඒලා මායයි කියන්නේ. ඒක කෙලෙස් කියන්නේ. යම් දවසක ඒ ඉබේම එනේන අතුරු අරමුණ නිසා හිත පිටකොට යන්නේක යන්න නොදී Taman හිතපු ආරක්ෂක වලල්ලෙම හිතපු අරමුණේම පාත්ත ගන්න නම් මෙහා මේ යෝනිසෝ මනසිකාරය කරගන්න ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය තමන්ගේ චිත්ත සංතාන ස්වභාවයෙන් පහළ වෙන්නේ. ඒකට බුදු කෙනෙකුට අනුකම්ප වෙනවා. ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරනවා ද්වේ මේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ භරතෝච ගෝසෝ අච්ඡත්තං යෝනිසෝ මනසිකා යම් කෙනෙකුට මේ නිත්‍යා දෘෂ්ටියේ තිබුණු පතය සම්මා දෘෂ්ටියට දාගන්න ඕනේ නම් නැත්නම් මිත්‍යා සංකල්පතිකේ රූප හිතක් සම්මා සංකප්පයක දාගන්න ඕනේ නම් ඒකට ආසන්නෙන් බලපාන කාරණා දෙකක් තියෙනවා. දැන් හේතු දෙකක් තියෙනවා. එක තමයි පරතෝ ഘോഷෝ යා පරතෝ ഘോഷේ කියන අනුන්ගෙන් බනහනවා කියන එක දැනගන්න. ඒක නැතුව මේක ඇතුලෙන් කල්පනා කරලා චින්තනය කරලා දර්ශනවාදී කරන විල කවම දායකවත් එකේ ඉන්නේ. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ කල්පනාවෙන් දේවල් මතු කරන එක, කල්පනාවෙන් නව නිර්මාණ හදන එක, කල්පනාවෙන් ප්‍රගතියක් හිතනවා කියලා කිව්වහම ඒක කෙලෙස් ප්‍රගතියක්. ඒක අනිවාර්යයෙන්ම කාමයේ ප්‍රගතියක්මයි. කෙලෙසයි මහාපාෂය. යම් කිසි කෙනෙකුට ඒ නව නිර්මාණ ගතිය, ප්‍රගතිය දියුණුව කියන එක හැබෑ වෙනසක් වෙන්න නම් අරතෝකෝසේ කියන්න ඕනේ කවුරු හරි කල්යාණ සත්පුරුෂයෙකුට අහුම්කම් දෙන්න. ඉතින් පළවෙනිම කල්යාණ සත්පුරුෂයා බුදු දහම වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ලෝභ නැතුව අසුරකම් කරන්නේ නැතුව පුළුවන් තරම් කවුරු පිළිගත්තේ නැතත් දේශනා කරලා කියනවා කඤ්ඤත්තෝ අහත්තා. ඇසත්තෝ දකිත්තා කියන අදහස. ඒ නිසා අපි හොයන හානේ යනකොට ඒ ගැලවුම් මාර්ගය නැත්නම් භවයේ කඩන මාර්ගය ඇතුලෙන් හොයන්න නරකයි කියලා හම්බ වෙන්නේ. හදුවොත් ඇතුලෙන් අනිකක් හැදුවොත් ඒක අනිවාර්යෙන් භවයේ වර්ධනය කෙනෙක්මයි. ඒක නිසා පරතෝගෝසී අවශ්‍යයි. නම් පරතෝගෝසී ලැබුණට අජත්ත යෝනිසුමනසිකාරය කියලා මේ නෝනින් සලකා බලන ගතිය ඒක තමයි තුලාන්තයට දාගන්න ගැතිය හැම කෙනා ගාම නැහැ. හැම කෙනාම බනහනකොට කලෙ උණින් අර හලෝකා කියනවාද යටටමල කියනවාද කියන එක සම්පූර්ණ ස්වාධීන කෘත්‍යයක්. බනහන වෙලාදී ඒක දරා ගන්න අතුරක් පැට් වෙලා කලෙ උස උඩට ආරවණ එක එක විකල්පයක්. එනවා කලෙ මොනින් නමලා තියෙනවා. කලෙ මොනින් නමලා දුන්නොත් ප්‍රතෝ කොච්චර දැම්මත් කලෙ පිළින්නේ නැහැ. මේ නිසා බන හෙන්නත් ඕනේ. එහෙනකොට අපේ එළඹිච්ච ගතිය, අපේ පෙළඹිච්ච ගතිය, අපි ඒකට අවදි වෙන ගතිය, ඒක ස්වභාවික වරණයෙන් මේක තමයි බන. මේක තමයි තේරුම් ගන්න ඕනේ කියලා ඒ තියෙන අධ්‍යාත්ම යෝනිසමස්කාරය කියන එක ඒ දෙක එකතු වෙනවා කියන්නේ තන්නේ ක්‍රම හම්බයක්. ඒක බුදුහාමරණ පිටීදු කරන්න බෑ. බණහනේ කාර්යීදු කරන්න බෑ. දෙක එල්ල වුණොත් අපිට බන ඇහි දෙකේ එල්ල වුණොත් අහපු දෙය හිතේ දරා ගන්න. ඒ ඒ නිසා බුදුජානකේ බණක් කියන්නේ ඉස්සලා තේනේ වික්‍රේ සුනාත සාදුකම් මනසකරෝත කියලා බුදුහාමුදුරුවෝ වික්ෂුණාගෙන එහෙමනම් මහණෙනි අසව් මනාකොට සිත්ති දරව කියලා තමයි බණ ටිකක් කියන්නේ. ඒක අපට කියාට අහතරමං අන්තිමට බණ කියන්නේ නැහැ. ඒකට මනස සකස් කරන්න ඕනේ. තේනේ වික්‍රේ සුණාත සාධුකම් මනසිකරෝත එන මානිනී අසව. එන මානිනී මනාවකට මිනී කරව ඉති දරා ගනි ඊට පස්සේ තමයි යා ක්‍රියාව කරන්නේ. ඉතින් ඒ විදිහට අපි ඊයේ අපි නතර කරන වෙලාවේ ගත්ත සංසිද්ධියම ගත්තොත් අපි යම් වෙලාවක අපි හිතමු සතියේ තියෙන පරම කෘත්‍ය තමයි එළඹ සිටි දෙයට හිත යොදාගෙන ඉන්න එක. ඒක ආරම්භ කිරීම සඳහා අපි රූපාරම්භණය තෝරගන්න. කාමීසා කාම සංඥා දුරුවන් කරන රූපාරම්භණය තෝරන්න. ඒකට කායම් වසනා කියලා කියන්නේ. ඉතින් මේ ඔක්කේ මිනිස් එක් වශයෙන් ඉපදගත්ත, උපයගත්ත මේ කයම තමයි බුදුදානංශයේ ආරම්භණයට ගන්න. ඒක 14 ආකාරයකට බලන්න පුළුවන්. ආසස් ප්‍රසවාසයෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරියව්ව වශයෙන් බලන්න පුළුවන් නැත්නම් ඉරියව් මාරුව වශයෙන් බලන්න පුළුවන් නැත්නම් ඒක කියන දාහ අමතර මහ ධාතුන් වශයෙන් බලන්න පුළුවන් එහෙම නැත්නම් මේක දිසිකුණක වශයෙන් බලන්න පුළුවන් එහෙම නැත්නම් මලකුණකට සම්බන්ධ කරලා බලන්න පුළුවන් මේ විදිහට අධිපත්‍යාණි පර්ව 14ක් විස්තර කරලා තියෙනවා මේ එකම කය පිළිබඳව එක එකම බලන හැටි ඉතින් අපි අර දේශනාවලියේ එක කන්තිකල් පාවිච්චි කරන වචනේ කතියක් පවතින ලෝක නිසා අපි ආනාපානේ ඉඳක් රැක ගන්න. ඒක උරවදනක් කරනවා මේ බුදු දානංශය ආනාපානෙමයි ගන්න කියන්නේ. දැන් ධම්මජීව හඳු ආනාපානෙමයි ගන්න කියන හදනේ වරද්ද ගන්න මේ නිදර්ශනේ නිසා. නමුත් මේ නිදර්ශනේ ගන්න ඒක කාට තේරු ගන්න. මොකක් හෝ කය සම්බන්ධ කරගත්ත නිමිත්තක්. කය හෝ ආනාපානෝ ඒක මහජීවාදයක විතර පිම්බි නැහැ නෝ දැන් තමයි ඉරියව්ව හෝ නැත්නම් ඉරියව්ව කෙනෙක් කවිරියව්වට මාරු වෙනකොට ඉරියාපත සංජය හෝ එහෙම නැත්නම් අර කියන ධාතු මනස්කාර දෙතිස් කුණප අසුබ අවසීවතිකය කොයි එක හරි ගන්න. ඒක අරගෙන එහි සත්‍ය දිකට පවත්නවා නම් අපි දන්නවා අරමුණත් එක්ක මුණට මුණ දාලා වැඩි වේලාවක් පවත්නකොට සතිය ජන්ම කරනවා. කස හැරෙන්න පටන් ගන්නවා. සතිය බාධා වර්ධනය වෙනවා. නමුත් ඒක එහෙම වෙන්න දෙන්නේ නැහැ. විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙන ආපාතගත වෙනකොට අර කයේ පවතින හිත කරත් ගන්න බැරි ගැතිය නිසායි භවනා ලෝකෙ උගෝදෙනේ පරිදි. ඒක හරියට ග්‍රීස් ගහනවා වගේ කියලා තමයි බුදුමහණිසාරත් කියන්නේ. අවුරුදු දහසකින් අපි ග්‍රීස් ගහ කරස් කරපුවාම හැම කෙනාම උත්සාහ කරනවා. ගිහිල්ලා සුද්ධ වෙලා කියන ටික නම් ගහක නැගිනවා වෙන දෙයක්. ආයේ ඉහිලා ග්‍රීස් වලට අත තිබ්බ ගමන් ඌ ලබන වැඩ. වැටිච්ච ගමන් වටේ ඉන්න කටි අප්පුඩි කලකලා hina වෙනවා. අර මනසේ පස්සදින් නැහැ. ආයෙත් නැදේ. ආයෙත් පස්සදින් නැහැ. ඉතින් ඔහම යනකොට යනකොට යනකොට යනකොට අර ගහේ තියෙන ග්‍රීස් ටික ටික ටික ටික අතදින් නැහැ හැම වාරයකම ග්‍රීස් ටිකක් බිමට. ඒක කරලා කරලා තමයි ගහ නැග ගන්න පුළුවන් තත්යකට යන්නේ. ඒ වාගේ තමයි ගත්ත අරමුණේ හිත පවත්තන්න දිගින් දිගට පවත්තන්න කරන ප්‍රයත්නය ආධුනිකයර පෙන්නේ මොහොත හිතින් හදනවා වගේ ලේන වර්ගයේ. අවදාමත් කරන්න බැරි වෙයි. නමුත් උත්සාහ කරනකොට තමයි තේරෙනවා හිතිනවා. සමහර වෙලාවට අරමුණේ හිත හිතිනවා. දැන් මෙයා ඒකෙන් උනන්දු වෙලා අරමුණේ පවත්තගෙන යනකොට සමහර විචක මේ පවත්තන අරමුණ මේ කයනේ අරගෙන තියෙන්නේ. මේ කයෙහි යම් යම් වෙනස්කම් නැවත නැවත ආනාපාන බලනකොට ආනාපානේ තියෙන විදිහටම පේන්නේ. ඒක වෙනස් වෙනවා. ඉඳගෙන ඉන්න කය දිහා බැලුවත් ඒ කය බලනකොටම පේන්නේ නැති නැවත නැවතත් බලනකොට වෙනස් ඇති. මේ වෙනස්කම නිසා හිත අන්ධබන්ධ වෙනවා. ඒ කියන්නේ නීත්‍ය සංඥාවෙන් ගිය කෙනාට මේක බාධාවක්. මේක අරියාදුවකට පේනවා. අනිත්‍ය සංඥාවෙන් ගිය කෙනාට පේනවා. ආස්වාද ප්‍රස්වාසය මුලදි මුලදී එකින් එක වෙන් කරලා දැනගන්න පුළුවන් අන්නාන්‍ය ලක්ෂණ අනගේසා පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර පේනවා බලාගෙන ඉන්නකොට ඒව නැතිලා දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා දෙක සමාන වෙනවා එතකොට ඔන්න බැලුව නිකන් අන්‍ය වික වෙන්න පටන් ගන්නවා මොකද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ දැන් මේ සතිය නැති වෙනවා සමාධිය නැති වෙනවා ආනාපානිය නැති වෙනවා මගේ වැරද්දක්ද කියලා ගොඩාක් ඒ කෙනාට චකසයිති ස්ථානකට වැටෙනවා. ඒ මදිවට ඒ එකම අරමුණක හිත පවත්තන නිසා රූප සංද ආන්ද වගේ දේවල් පිටින් එන එක නතර වෙච්ච නිසා හිත ඇතුලේ විවිධ රූප පේන්න පටන් ගන්නවා. එළි පේනවා මාලාවට, අන්ධකාර පේනවා මාලාවට, ඇඟ වෙනෙන්න පටන් ගන්නවා සමහර වෙලාවට, උණුසුම් සිසිලකට පේනවා සමහර වෙලාවට, කූඹි දුවනවා වගේ, වතුර වැක්කෙනවා වගේ, ඉදිකට දුවනවා වගේ සීත බුබුළු උණුසුම් බුබුළු නටන්න පටන් ගන්නවා. විවිධ ගන්ධ රසක් දැනෙනවා. හැබැයි ගන්ධ රස දෙක උඟක් අඩුවෙන් දැනෙන්නේ. මේ දැනෙනකොට අර අරමුණෙහි තෝරතු ගතිය එන කෙනාට අර පිටිනුත් මේ විවිධාකාර රෝග සංඥා එනකොට මේක තෝරගන්න බෑ. දැන් මම කොහොමද මේ සතිය දිකට පාස්සන්නේ කියලා. ඒකෙදි කවම දාකවත් මේ යෝගාවචරයට කලයුත්ත මේකේ නොකලයුත්ත මේකේ කියලා ස්වයංගෝ එන්නෙම නැහැ. ඒකයි මේ කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. ඒකයි මේ සාකච්ඡාවක් අවශ්‍යයි. ඉතින් එතෙන්දී යෝගාචරයට දෙන්න තියෙන සරල උපදේශය තමයි අරමුණ විපරිණාමයකට පස්සේ කියලා ඇති මනසකින් යන්න. දැකපු ආකාරයට ඉතින්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ විවිධ ආකාර ගන්නවා විවිධ සතහන් ගන්නවා විවිධ ස්වභාවික ලක්ෂණ ගන්නවා ඒ නිසා නිත්‍ය සංඥාවෙන් කියොත් මේ වෙනස් වීම විවිධ සටහන් ගැනීම බාධාවක් අධිආධුවක් හතරක් විදිහට පෙනේ. නමුත් ලැස්ති මනසකින් කියොත් පෙනේවි එකක් තියා බොහෝ වෙල බලනකොට කොයි එක වුණත් වෙනස් වෙනවා. ඒක තමයි බුදුරජාණන්ගේ පළවෙනිම සම්මුතිය. සාමාන්‍ය ලක්ෂණය එකක් තියා නැවත නැවත බලනකොට වෙනස් වෙනවා. අපි හිතන්නේ නම් එකක් තියලා ගන්න එකක් නෙමෙයි. බලන බලන වෙලාවේ මේ දේ වෙනස් වෙනවා. නමුත් යෝගාවචරය ඒ නිසි උපදේශය නැත්නම් යෝග සමස්කාරය නැත්නම් එයා හිතන්නේ මේ බලපු දේ වෙනස් වෙලා ඊගාදරේ වෙනස් වෙන එක මට කරන අභියෝගයක්. මගේ හැටි නැතිකම සමාධිය නැතිකම කියන්නේ. ඒක වෙන කමටහන සුද්ධ කරලා දෙන්න ඕනේ. නෑ නෑ එහෙම නෙවෙයි. ඒක වෙනස් වෙනවා. දැන් මේ වෙනස් වීමට හිත ලෑස්ති කරනකොට හිතින් නානාක බහුරූපෝලං කාලා පෙන්නනවා. විවිධ වේද පෙන්වන්න පටන් ගන්නවා. රූපද, සද්දද, ගන්ධද, රසද. ඉතින් මේ දෙක අතර මැද ඉන්නකොට අර වෙනස් වෙමින් පවතින මූල කර්මස්ථානෙම ඉන්න කියන එක තමයි බල උපදේශය. නැත්නම් යෝගාවචරික පැහැදිලි කරලා කලී ගලපීරෝගේ කියලා දෙනවා කියන කොට තරම් දේශනය. ඒක නිසා ඒ දුරු පටිසාසිකේ වැඩමුළුවට මම ගිය පාර ගියා. ඊට පස්සේ නැවත නැවතත් මේ ස්වාමීන් වහන්සේ ඒ විනාශ කරපු ආසන්න ධර්ම දේශනාවලිය උන්වහන්සේ සඳහන් කරනවා මේක යෝගාවචරයාගෙන් බලාපොරොත්තු වෙන එක අසාධාරණයි. ආධුනික යෝගාවචරයට මේ බලහින අරමුණක් අන්දමන්ද වෙද්දී ඒ මතුවට මේ নানা ආකාර රූප සංඥා එද්දී දැන් කොතනද පිහිටවන්න ඕනේ හිත? සතිය කොහොමද කරන්න ඕන කියන එක කියලා දෙන්න අමාරුයි. ඒක හරියට මේ මේ පොළොවේ ඇතුලේ ඉඳලා අපි අධ්‍යතාවකාද ගාමි පුරුදු කරලා ගුරුත්වාකර්ෂණය නැති වෙන වෙලාවේදී කොහොමද හැදෙන්න ඕන කියලා මෙහෙදි කියලා දෙන්න බෑ. මේකේ ඉන්න තාකල් කොයි කොනට ගියත් උදේ වැළුවත් රැය වැළුවත් ගුරුත්වාකර්ෂණය යටත් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් කක්ෂය පැනනට පස්සේ ඒගොල්ලන් ගමනේ වැඩි කොටසක් කරන්න වෙනවා. ඒකේ ගුරුත්වාකර්ෂණය නැහැ. ඒකකට මෙහෙම බඩු සියාගෙන වැඩ කරන්න බෑ. මේ ඔක්කොම පාවෙ. ඒකකට පුහුණු කරන්න මේ ලෝකේ කිසිම දණක් ලෝකේ කිසිම තැනක් නැහැ. ගුරුත්වාකර්ෂණය නැත්නම් ධ්‍යාන පාන්නේ නැතිනම් අජටාවකාශ ගමනේ කොහොම සුළු වෙලාවල් ගුරුත්වාකර්ෂණයට දෙන්නේ. සාමාන්‍යයෙන් ඔය පොළොවෙන් පිටත් වුණාට පස්සේ ඒක තත් විනාඩි 6ක් 7ක් ඇතුළත නැත්නම් හයක් විතර උස්සුවාට පස්සේ ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ කක්ෂගත වෙනවා. කක්ෂගත වුණාට පස්සේ මෙහෙන් යවුවොත් එහෙම දැන් මම මොකද කරන්නේ කියලා මෙහෙ ඉන්න කිසිම ගුරුවෙකුට තේරෙන්නේ නැහැ. මේන ගැටේ හිතා ගන්න පුළුවන්. අපි මෙහෙම කියනවා ඒ ඒ ගංගනගාමී අජිතාවකාරගාමී ඉස්සලා ගංගනගාමී ඉස්සලා කරන්න පුරුදු කරන්නේ. අහසෙන්තරාවේ යනකොට කරණම් ගන්න පුළුවන් තරක් තියෙනවලු. මේ කරණමේදී එක තැනකදී තත්පර 30ක් ගුරුත්වාකර්ෂණ නැති බව දකින්න පුළුවන්. ඉතින් අර පෙන්නලා දෙන්න පුළුවන් යන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම කරණම් ගන්න මෙන්න මේ වෙලාවේ බලන්න තමන්ගේ බර පාවෙන. මේ තියෙන දේවල් මේ හිතවන්න බෑ. ගුරුත්වාකර්ෂණේ නෑ. ඉතින් මේ හම්බෙන පුංචි ටික මාස ගන්න පුරුදු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ පු탁න ලෝකයාගේ තියෙන මේ කාමයට බැඳිච්ච ආකර්ෂණය සහිත මේ ලෝකේ උගන්වන දේ කාමයේ නැති ආකාශයේ නැති ආදී භූමියට ගියාට පස්සේ පුතේ මෙන්න මෙහෙමයි. ගියාට පස්සේ දුවේ මෙන්න මෙහෙමයි කිව්වට පස්සේ ඒක අපබ්‍රංශයි. මේකේ කොහෙද එහෙම එකක් තියෙන්නේ? මේකේ කොහෙද එහෙම ආවිල්ලක් තියෙන්නේ? හැම්බෙලා පොළොට බැඳගෙන තියෙන එකේ හරියට ඉට්ටිඩියෝ අම්මගෙන් අහනවලු ගෙම්බි ගෙන්. අම්මේ මොකද කියන්නේ? ඉතින් ඒක කියනවලු මම ගොඩ බිමට ගියා. ඉතින් කියන කොහොමද ගොඩ බිමේ ඉන්නේ මට එන්න මටත් ඉන්න පුළුවන්. කොටම ගියා මරණා. දැන් අපි ජලයට නැත්තුනේ. අම්මගේ නළු පිට කලකට බලනකොට ටික කාලයක් ගියා රටි එළියට ඉබ්බා වුණාට පස්සේ ඌ ඔබේ ජීවිතේ නේද ගොඩක් එනකොට වතුරේ තියෙන පුළුවන් අතර වතුරේ ඉන්න ගමන් කොච්චර වාද කරා අම්මා ඔබ බොරු කියන්නේ ඔබ දැන් අපිට බයක් තියෙනවා ඔබ යනදන කියලා බලන්නකෝ එක්ක අපි අඬ ගන්න බලන්නකෝ අම්මට බෑ ඉස්කිරියගේ ඉන්දෙක් වෙනකන් ගොඩට කියනවා ගොඩට කියන නැතිකම නෙමෙයි ඉස්කිරියගේ කියන ජලන ගතිය. ඒ වගේම පෘථග්ජනයට මේ වගේ අන්දමන්ද දැනකට අහලා පස්සේ අර උනත් විවිධාකාර වෙනවා. ඒ මැදවට වටේ බහුරූපෝලම් පානවා. ඒ මැදවට මේ භාවනා ගුරුවරු පිස්සු ඇද්දනවා. ඇද්දලා කියනවා අරක දැක්කොත් හොඳයි. මේක දැක්කොත් හොඳයි. ඉතින් අර යෝගාවචරය කොයි යකේ යනවද? සමහර උතුරු කියනවා ඔබට භාවනා කරන්න යන බුදුහාමුදුරනේ උන්වහන්සේට නැල්ල කමටහනක් ගන්න. අන්ති මෙයා බුදුහාමුදුරුවෝ දැක්කේ නැත්නම් ඉතින් ගුරුවරයා අතාරිනවා. අර බුදුහාමුදුරුවෝ එනකම් බලන්න. බුදුහාමුදුරුවෝ කියලා මොකා එනවද කියලා දන්නේ. එහෙනම් අපිට කහා පාට එළියක් කියන්නේ එයි ඒකට වැඩි හොඳ සුදු පාටේ. ඒකෙන් උත කල්ලතු පිස්සද්ද. ඉතින් අර මිනිහ භාවනා කරනකම් කහා පාට එළියට බහිර කරන සුදු පාටේ ඒක ආකරනවා. එහෙම නැත්නම් කියනවා ඔන්න දිබ්බ චක්ක පහළ වෙයි. දිබ්බ දෝෂ පහළ වෙයි. ඉතින් අපි බිස්නස් එකක් කරන්නේ නැහැ. ලාභයක් නැත්තම්. ඉතින් බිස්නස් එකට වැල්ලි දාන්නේ නැහැ. ඕකම හරි බලාපොරොත්තු වෙනකොට මෙතන වෙන්නේ මොකද්ද? රූපය හිමීට දිවිගෙන යනකොට රූප සංඥාත් වෙලා මේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂය මොකද්ද? එහෙම නැත්තම් හිතලුව. හිතින් හිතාගත්ත දේ මොකද්ද කියලා හිතාගන්න බැහැ. රූප සංඥාවයි මතුවලා එන හිතින් මතුවලා එන රූප මනෝ රූප මනෝ ශබ්ද ගන්ධ රස පහකයි මේ ගෙවෙමින් පවතින අරමුණෙහි ප්‍රകൃතියයි දෙක පමාරු වෙනවා මේ වෙනකොට බොහෝ විට වෙන්නේ පුතක් පුතක් කියලා කියනවා පුතක් කියන්නේ එයා විශිෂ්ටත්වයට කැමති නිසා ස්වභාවයෙන් ගෙවෙමින් පවතින අරමුණක් අපහැරලා පිටින් එන එකයි ඒක තමයි පුතු විසත්තා කරගෙන යන දේ ඊරස වෙලා තියෙනකොට එයාට පිටින් එන කොයි දෙයක්වත් නැහැ. මේක තමයි මායාවේ උගුණ. එයා ඒ වෙලාවට එක එක දේවල් පෙන්වනවා. හැබැයි ඒවා සංකල්ප. ප්‍රකෘතිය නෙවෙයි. යථාර්ථය නෙවෙයි. යථාර්ථය දෙලිමින් පවතින සංකල්පෙනකොට නැවත නැවත වරද්ද වරද්ද හෝ අර පටන් ගත්ත මූල කර්මස්ථානෙම ඒ නැත්නම් යථාර්ථයේම හිත පවත්තන්නේ මේ යෝගාවචරියා තමන් වශයෙන්ම තේරුම් ගන්නේ කියලා හිතන එක අසාධාරණයි කියන එක පඬිස්සංශ කියන්නේ. ඒ තරම්ම හිත අන්ධබන්ද වෙනවා. ඒ නිසා එනේන දේට පෙයි. ඒක හරියට මේ මුලින් ලඟට යෝකට ගන්න දවසේ එයා කැමති ඔක්කොම වටේ කියලා පොඩි කමෙන්දි තිබ්බහම ඌ කලබල වෙන්නේ නැතුව මැදටලා භාවනා කරගෙන ඉන්න පුළුවන්. ඔක්කොම ඩාටේ තියෙන පොඩි උණ්ඩ ආසල් වශයෙන් සම්බන්ධව පාට පිටුව පොත කොයි කෑමයි ඔක්කොම කියලා. පොඩි එකා නැගක තිබ්බට පස්සේ මම මේ හිත පිට නොයාවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා ඉඳගෙන කියලා භාවනා කරයි. කන්දාකත් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේ භාවනා කරනකොට මේ පහළ වෙන මම මෙතනදී ගන්නෙ ඇත්තටම මේ මනෝමය රූප මනෝමය ශබ්ද එවනම් මෙතෙන්දි ගන්නෙ මනෝමය ගන්ධ කලාතුරකින් කෙනෙකුට එහෙම වෙන වෙලාවල් භාවනාදී මම අද්දනේ අහලා තියෙනවා විවිධ ගන්ධ සුවඳ එන පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ආර කරගෙන ඉන්න භාවනාව තැන්දලා. අර එන ගඳක් තියේ සුවඳක් තියේ යන්න පටන් ගන්නවා. ගිය ගමන් අර අර ගඳ යා කරකවල අතට දානවා. දැස එක්ක රාගේ බෝ කරනවා එක්ක ද්වේෂය බෝ කරනවා එහෙම නැත්නම් අරමුණෙන් පිටපැන්නයි කියලා අල්ලන්න බැරි වෙනවා. මේ සංකල්පයයි යථාර්ථය අල්ලා ගන්න බැරි මොහේට ලක් වෙනවා. ඉතින් එයා හිතනවා මේ ගියේ පාරෙන් මම එළියට ඇදලා දැම්මේ ගඳ නිසා නැත්තම් රෝද නිසා කියලා. බුදුසසුන කියන්නේ ඔබේ තියෙන රාග ద్వේෂ මොහ නිසා. මෙන්න මේක මේ වගකීම යෝගාචරයට දෙන එක ආධුනික යෝගාචරයට දක්ෂින සාධාරණ කියලා පඬිස්සාසි කියනවා. ඒකල කියන වෙන දෙයක් නැහැ කියලා දෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා යෝගාචරයටම කියනවා මේවා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක නිසා Taman අර පටන් ගත්ත වැඩේ ඒකට අනදර කරලා විචිත්‍ර උනායි කියලා සිත් ගන්නවයි කියලා මේක කන්නයි කියලා පිටතට අඩිය තිබ්බ ගමන් Taman තාත්තගේ බෝධලේ වෙන තැනකට අගෝචර භූමියකට යනවා. ගිය තැන ඉඳලා කරවපවලා තැන්නේ වගේ. ඒක නිසා ගියාට පස්සේ හරි ආවෝ ගෝචර භූමියට සතර සතිපට්ඨාන දීක ගන්න. එන්න තමයි පිට යන වෙලාවේදී ඒක මේ විසුතුරුමයි කියලා, හිත බඳනමයි කියලා, එළියට යනමයි කියන්නේ කම්පි කියලා හිතනවා. තමන් කරගෙන ගිය අරමුණ ඒක ගෙවෙමින් පවතිනවා. විරංජන වෙමින් පවතිනවා. රස රස ගති අඩු වෙමින් පවතිනවා. ඒකාකාර වෙමින් පවතිනවා. නීරසමින් පවතිනවා කියලා කියන්නේ කෙලස් කෙවෙනවා කියලා හිතාගන්න. ඒ තමයි රාගේ දුරු වෙන හැටි. පිටාරමුණට යනවා කියන්නේ රාගේ ඇති වෙන හැටි. ඒ නිසා පිට ගියොත් තමයි තිබිච්ච රාගෙම පොර ලැබෙනවා, ආහාර ලැබෙනවා. ඒක ඊට පස්සේ වහයලාගෙන ගිහිල්ලා තමයි තන්නේ කර භාවනාව කඩන කතන්දර වගන්න පටන් ගන්නවා. මරණී මොකක් වුණාද දන්නේ දැක ආවා. බය ආවා. ඒකට හේතුව මේ ගඳ සුවඳ කියලා එයා හිතනවා. දෙදන්නාසි කියන්නේ ගඳ සුවඳ නිසා නෙවෙයි. යෝනිසෝ අරතෝ ගෝධේ ඇහිල්ල නැහැ. මෙසිදී අපේක කමඨාන උත්තර වෙලා නැහැ. ඇතනදී යෝනිසෝ මනසකාරයක් නැහැ. ප්‍රകൃති අතහැරලා සංකල්ප වලට යන්නේවා. ප්‍රകൃතියෙම ඉන්න බලන්න. ඒක ස්වයන් සිද්ධ දෙයක් නෙවෙයි. පුහුණුවක්. මේ වෙන විදිහකට කියනවා නම් මේ කය වචන දෙකේ හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. දැන් මෙතන කියන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙකේ එහෙම නැත්නම් මනෝ සංඛාරවල ජීවිතයේ තියෙන සූක්ෂමම හික්මීම මේ උගන්වනවා. ඒ කොච්චර සූක්ෂමද කියනවනම් මෙතන වරද්දාගත්ත සමාව දෙන්න කියනවා. ඒ තරම් මේක සූක්ෂමයි. ඒ නිසා ලක්ෂ වාරයක් වරද්දාගත්තා. මේ වරදින්නේ පිටින් එන රූප නිසා, මනෝරූප නිසාවත්, ශබ්ද නිසාවත්, මේ කියන ගන්ධ නිසාවත්, රස පහස නිසාවත් නෙවෙයි. තමගේ හිතේ තියෙන මේ කෙලෙස් එකම නිසා. අන්න ඒක දැකගත්තොත් Tamanට හික්මවන්න තියෙන්නේ රූප නෙවෙයි. අනුරූපත් නෙවෙයි, සත්ත්වත් නෙවෙයි, ගතත් නෙවෙයි, රසත් නෙවෙයි, පහසත් නෙවෙයි. තමගේ කෙලෙස්මයි හික්මවීම සඳහා කල යුත්තේ මේක ඇතුලෙන් හටගන්න එකක්, මගින්ම හටගන්න එකක් කියලා දත්ත ගන්න පමණි. ඒක ඒ වෙලාවේදී දැනගන්න පමණින්ම කෙලෙස් නැතර වෙනවා කියලා බුදුදහම අපිට අතිරේක වරමක් දෙනවා අතරේ ලයිසන් එකක් දෙනවා ඒ වෙලාවෙම දැනගත්තොත් මේ කියන භාවනා පාරෙන් පැනලා පිට පණින්නේ කාගවත් දෝෂේ නිසා නෙවෙයි ඔබේම දෝෂේ මගේම දෝෂේ ඒක දැනගත්තොත් විතරක් අර තිබිච්ච රාගය ගෙවෙනවා තිබිච්ච ද්වේෂය ගෙවෙනවා තිබිච්ච මෝහය ගෙවෙනවා ඒ නිසා ඒක බෝ වෙන්න දීලා ඒකට රස කරන්න යන්න එපා ඒ වෙනුවට රස මස උලට ගියා මම නැවත එන්න ඕනේ අරමුණට අරමුණ දීගසයි ඒක අරසයි. එතන විරාගය කියන්නේ එතන රාගය නෙවෙයි. ඒ නිසා විරාගෝ සෙට්ඨෝ ධම්මාණං කියලා දැසි දේශනා කරනවා. නිසා නැවතත් ආරසාව වැඩි රස අඩු ඒකාකාරීකමින් යුක්ත මූල කර්මස්ථානට ගණ්ඩයි බුදුජානසමී අපට කල්ලාතු ආවුදුප කන්ටික දීලා තියෙන්නේ. ඒකටයි අපිව සම්නද්ධ කරන්න හදන්නේ. ඒ නිසා භාවනා කරන ගමන් මේ සම්බන්ධ භාවය මේ යෝගාචරය සතු නැත්තම් බොහෝ විට ඒ භාවනාව සමත භාවනාව වෙන්නේ තියෙනවා. නමුත් කිසිසේත්ම මේ භයානකකම සංසාරේ භයානකකම ගැලවීමේ අයිතිවාසිකම තමන් තුළ තියෙනමයි කියන මේ විපස්සනාමය ප්‍රඥාමය ලාභයට ලැබෙන්නේ. ඒත්‍ය භාවනා කාර්යය හොඳ සීලේ කියන කෙනෙක් දක්ෂ කෙනෙක්. ඒ හදිසි අනතුරකට අන්දමන්ද වෙන තැනකට ආවොත් විනිශ්චය කරන්න මොන න්‍යායයෙන්ද විනිශ්චය කරන්නේ කියලා ඒ සමත ශේෂ්ත්‍රය නෑ. සමශීලී යන්නේ ප්‍රථම ධ්‍යාන වැඩි දෙවන ධ්‍යාන හොඳයි දෙකට වැඩි තුන හොඳයි තුනට වැඩි හතර හොඳයි එසේ අරූප ධ්‍යාන හොඳයි ඒක ගොඩාක් සරවහස්කම් තියෙන හැම භවයේ ඇතුලේ තාම මසතුෂ්ණාව වැඩ කරන්නේ මේක හෝ එහෙම නැත්නම් හිතට වැටෙන මනෝ රූප, මනෝමය ශබ්ද, මනෝමය ගන්ධ රස පහස මේවට අපි කියනවා රූප සංඥා කියලා. අන්නේ රූප සංඥාව සංචේතනාවක් බවත් ගත කරමින් යන රූපය ප්‍රත්‍යක්ෂණය කළ හැකි කළ හැකි ප්‍රත්‍යක්ෂයක් බව. ඒක සංචේතනාවක් නෙවෙයි යථාර්ථයේ වාස්නේ මේ ටික වෙන් කරගන්න කියන අමාරුකම නිසායි මෙතෙන්දී යෝනිසෝමනසිකාරය ආයෝනිසෝමනසිකාරය අවශ්‍යයි. ඉතින් ඒක හරියට මෙතෙන් නැගිලා තියලා ඒක පෙන්නන එන්නකම් ඒක හය මේ උද්දීපනයේ ලක්ෂණ පෙන්නන දැන් මෙතෙන්දී අපිට සූත්‍ර අනුසාරින් ගත්තොත් මේ අංගන උපදිනේ කඳුරනවා කියලා මේ ආලෝකයක් සෑ. දෙදෙනෙක් මිනිසෙක් වගේ අපි අඳුන මිනිසෙන් ඒ නිසා ආලෝකයක් සෑ. බුදුසසුන වාසේ ආලෝක අත්ආලෝක කුමාරය අතේ තියාගෙන අභියෝග කරනවා අත්ආලෝක කුමාරගේ සම්බන්ධයේදී ශ්‍රමණේ මං අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්නම් කකුල් දෙකෙන් අල්ල ගන්න පිට දක්වල ගන්න කියලා කියනවා කි. පුතේන්සේ කියනවා අම්බට පිට දක්වල තියා මොනක්වත් කරන්න බෑ ඒක වෙනම දෙයක් අහන දේ ප්‍රශ්නයක් අහගන්න තියෙනවා කියලා. ඉතින්දී අහනවා රාගෝච දෝසෝච කුතෝනිදාන. මේ රාග ద్వේෂ අරති රති ලෝමහං සුරු කුතෝලා හරිදී තියෙද්දී මේ අධිකුසලයේ තියෙද්දී අපි ලාමක කුසල් වලට යන අග්‍රතිය එහෙම තමයි කාමයට ඉබේ ඇදලා යන ගතිය එහෙම නැත්නම් ඒ නිසා අපිට පස්සේ බය වෙනවා චකිත පහළ වෙනවා අනිශ්චිතතා පහළ වෙන කොහෙන්ද හටගන්නේ කියලා ආලෝකයක් හැදවල නියම හොඳ යක්ෂයෙක් අපි හිතන විදිහට නිකන් මේ මයිකෝ බවරත් දන්තේ ගැරකිච්ච අදක ලොකු වෙච්ච නෙවෙයි මොකද සිංහල ජාතිය යක්ෂයන්ගේ නැති වෙච්ච එක. යක්ෂ ගෝත්‍රික නාග ගෝත්‍රිකයන් තමයි අපි ඉඳලා තියෙන නිසා ඔය ආවට ගියාට නිකන් ආලෝකයක් සැර වහත්ලා කරගන්න දෙපා. කුතුහ සමුත්ථය මනෝවිතක්කා. මේ වගේ දෙයක් යනකොට මේකට ඇදලා යනවද මේකට ඇදලා යනවද කියලා විතර්කණය කරනවා කියලා කියන්නේ අරමුණට හිත නැංවීමනේ. මේ තමන්ගේ ගෙවීමෙන් පවතින මූල කර්මස්ථානයේ තිබියදී මේ හිත ඒ වෙලාවට පහළ වෙච්ච මනෝ රූපයකට මනෝමය ශබ්දයකට මනෝමය ගන්ධ රස පහකට ඇදිලා යෑම කොහෙන්ද හටගන්නේ ඒ එන රූප සත්වල් කියන ගැතියද නැත්නම් තමන් ළඟ තියෙන චේත කුමාරකා වංක මිවවස ජාති ඒක නිකන් ගහපු දේ නැවත කරකිලා එන්නාසේ කොහෙ පිට ගියත් Taman අමාරුයි. අරමුණේ හිතන අරස. බෑ අරමුණේ ඉන්නම දෙන්නේ. අරමුණ මේ ගෙවෙන්න ගන්නවා. අනිත්‍යත් ලක්කලා වෙනවා. ඒක බලානිත්ල දුක, දීලසයි, ඒකාකාරයි. ඒක නිසා ඒ වෙනුවට එන අර පෙනෙන බහුලෝකෝලම්බට ඇදලා යනවා. ආන්නේ ඇදලා ගිය ගමන් උස්සලම ගන්නවා. අර තිබුණු අරමුණ අරසතන නිරසනික වෙන්නේ නැති ගියාට පස්සේ කුමාරකා වංකම් රෝස ජන්ති කියලා කරකොල අතල්ල ගහන ගතියක් තියෙනවා කියලා මේ යක්ෂයා අහන ප්‍රශ්නේ මෙන්න මේ අපි කියන සංදර්භයට කීතු කරගන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා රාගෝච දෝසෝච ඊතෝන්දා. ඒන මනෝරූපවල නෙවෙයි රාගේ තියෙන්නේ. මනෝමය ශබ්දවලත් නෙවෙයි මනෝමය ගන්ධරස පාස්තිලි මෙතනින්ම හටගන්නවා. අරති රති ලෝමහංසෝ ඊතෝජා. හොඳ දේ තියෙදි නරක දේට ඇදලා යන ගතියක් මෙතන මේ පෙන්නන්නේ. භාවනා කරන අරමුණ ගෙවෙමින් පවතිනවා කියලා නිරසයි කියලා ඒකාකාරී කියලා අපි අර මනෝරූපයකට මනෝමය සත්‍යයකට ඇදලා යනවා. ආන්නේ විදිහට මේ නියම ආරක්ෂක දන අධහැරලා මේ තරුංගලයකට මේ ටීබෝලයකට මේ මව අඳහර පෑමකට මේ මවා පෑමකට මේ බහුරූප කොළන් වලට ඇදලා යන ගතියට කියනවා ආරතිය කියලා. අධි කුසලයේ තිබෙදී ලාම කුසල වලට ඇදලා. ඒ වගේම පුතු විසස්තය එක එක විචිත්තත්වයකට නැති එක ආකාරයකට වෙයි. ඒ විචිත්තත්වය හරහා තමයි කාමයේ පෝෂණය ලබන්නේ. මේ විචිත්තත්වය දැන විචිත්‍රකම කියන්නේ පෘථක් පෘථක්. වෙන් වෙන් කියලා අදහස තියෙන පෘථක් ජනය කියලා කියන්නේ ඒ මනුස්සයාට උදේල කන දේ දවල්ලා කන්න බෑ වෙන එකක් ඕන. දවල්ට කන දේ රැට කන්න බෑ වෙන එකක් ඕන. අද උදේ කනදී හෙට කන්න බෑ. අද දවල් කනදී හෙට කන්න බෑ. අද අදින හෙට අනුවන් දෙන්න බෑ. අද ගැත්ත ගෑනේ හෙට වෙන ගෑනියක් ගන්න. ඕන පුතක් පුතක් කියලා. මේ විසත්තික ගතිය මේ අලුත් නවමතාවලට මේ ඇලෙන ගතිය කොහෙන්ද හටගන්නේ කියලා. කාටවත් ඉගෙනගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඇතුළේ තියෙන හටගන්නේ. කුමාරිකා කුමාරකා වංක මෙවෝස ජන්ති කියලා මේ ප්‍රදේශය අතරම කටුකුරු දෙසානාසේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒ සංජය ඔය කුමාරකාවංක වියෝසජන්ති කියන ලොකු විස්තරයක් කරනවා. ඒක මේ අටුවචාරින් වහන්සේලා කියන්නේ කියන්න හදන්නේ මේ පක්කුරි කයිකුරුලි කඩ ගැට ගහගෙන යණ්ඩාරියට පොඩි ළමෙක් සෙල්ලමට අප ඕනෙනකොට ඇදලා ගන්න පුළුවන් වගේ. ඒක ඉහෙලියට අපව එනවා වගේ. මේ ස්වාමීන් වහන්සේ කටකොණ ස්වාමීන් කියනවා ඒක දහංක කියන පදයක් අරගෙන විස්තර කරන අටුවචාරින් වහන්සේලා නමුත් වංක කියන පදේම අරගෙන ඒක මවගේ ඇකේ ඉන්න කුමාරයා මවගේ ඇකේ පැන්නට නැවතත් මවගේ ඇකේ දෙන්න ASCII මේ විවිධ රූප ශබ්ද ගන්ධ රස වලට තනංජව රාග ද්වේෂ මොහාරා ඉතින් ඇදලා යන හිත ඒක වර්ධනය කරගන්න. ඒ ගිය රාග ද්වේෂ මොහ වර්ධනය කරන තමයි පාණ්‍ය කරගන්නදී يعني විශාල සුනාමියක් වඩපත් වෙන එකම ඇදලා නැහැ. තමයි කරපොදී. ඊට මට හිතුණා ඒකෙදි මේ වංකම් කියන පදේ පාවිච්චි කරනවා ඈතින් වගේ කියන බලන බුමරංගෙට. බුමරංගයක් මේ ඉහි කරපුවාම ඒ කරකෝල ආපහු හිටපු තැන තියෙනවා. ඒක නිසා ඒ කාලේ දිවුරඳ මන් දන්නේ. නමුත් ක්‍රීඩා කරනකොට වංකම් කියන පදේ පාවිච්චිනේ කුඩා නගුල කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද ඒ බුමරංගේ හැඩේ නගුලක හැඩේ තියෙන්නේ. ඒක නමල ගහපුවාම ගිහිල්ලා කරගෙන අප වෙන මොකට එනවා. ඒ කියන්නේ අපේ පුංචි කාර්යයක් නිසා අපි මේ පිටින් එන රූපයක් මනෝ රූපයක් ශබ්දයකට පොඩි ඡන්දයක් දීපු ගමන් ඇදිලා ගිහිල්ලා ඒක දිගේ කතන්දර කොටගෙන අන්තිමට එනකොට තමයි සම්පූර්ණ වහලා. පුංචි දෙයකින් පටන් අරගෙන ඒ රාගයේ හැරි ආන් මේ වෙලාව වෙනකොට Tamanට දැනගන්න පුළුවන් නම් මේ රාගයට හේතුව පිටින් එන වර්ණය හෝ සබ්බේකෝ ගන්ධකෝ රසකෝ පහස නෙවෙයි තමන්ගේ මේ තියෙන අරමුණට අකමැත්ත නිසා එන මොන දේක හරි පටලැවෙනවා ඒක නිසා ඒව ආවත් නැතත් තමන්ගේ හිතේ කෙලස් තිබුණොත් තමයි ඒව වැද්දගන්නේ වැද්දගෙනව නිකන් ඉන්නේ බොර වෙලා තමම යටපත් කරනවා ඒක නිසා භාවනා කරගෙන යනකොට බාහිරින් ශබ්ද, හිතවිලි, වේදනා නොඒවා කියලා හිතන එක නෙවෙයි අපිට බලන්න තියෙන හැම දෙයක් ලෝකේ නෑ. කිසිම තැනක් නෑ නැති. ආවට මගේ ආරක්ෂක භූමිය මෙතනයි. හිත පිට ගියාට ඒකත් එක්ක පටලව ඡන්ද මේ නඩු කියාගෙන චෝදනාවක් ඉදිරිපත් කරන්න එපා. හැකි පුළුවන් තමයි මේ සමාජයේ මූල කර්මත්තන් දෙන්න. ආවොත් තමයි අර පිට යෑමෙන් සිදුවෙන තියෙන අනතුරු එහෙනම් ආර්යාසු අඩු කරගන්න පුළුවන්. ඒ අඩු කරන්න නම් පිට යන්නේ මගේ වැරද්ද නිසා. එන්නත මේ හත් වල වැරද්දක්වත්, හිති වල වැරද්දක්වත්, වේදනාවල වැරද්දක්වත් නෙවෙයි කියලා. ඒවා පිළිබඳව ප්‍රතික්‍රියා නොකර සිටීම අවිරුද්ධ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න ගතිය අරණ ප්‍රතිපදාව කියන අපේ යටවෙච්ච වචන රාශියක් තියෙනවා. මේ පිටින් එන වේදනාවක් මේ රූපකෙන් නැහැ කියලා ඒක ආපාර වුණා, දීපාර වුණා, රතු පාට පෙන්නවා. මේ හැම දෙයක්ම මාව මත් කරන්නේ දෙයක් මිසක් කමට සහයෝගයක් නෙමෙයි කරන්න හදන්නේ. මගේ අරමුණේ ඒක කඩන්න හදනවා. එතකොට සත්‍යයක් ඇහෙනවා. කන්නේ මිත් දුක්ඛේ කියනවා එනවා එහෙම නැත්නම් රත දුක්ඛේ කියනවා එනවා එහෙම නැත්නම් ඉඳ ගන්නවා එනවා කොයි එකාවත් ඒ හොඳ වුණත් නැති වුණත් මම යන පාරේ එක ලෙස කඩන්නයි යන්නේ. ගඳක් ආවත්, රසක් ආවත්, අහසක් ආවත් ඉතින් මම මේක දැනගෙන ඉවල ළඟ ඉඳදී ඉබ්බා කට්ට කුඹන්න අඬ කුඹන්න නැතුව වගේ කට්ටට ගන්නවා වගේ මේ මනෝ විතක් අනුව මේ එනේන දේවල් විකල්පණය කරන්නේ නැතුව මේ ආරක්ෂක බුදුය මේ සතිපත්තානි මේ අපගේ බුදුදේ මේකට වෙලා හිටපන් ඒකම කාණ සුද්ධ වුණා නම් එතන ඇතිවෙන මේ අහසාව කොච්චරද කියනවනම් පිටිගෙන හැම අරමුණකදීම මනෝ රූප මනෝ ශබ්ද මනෝ ගන්ධ වලට පිනව බුදුහාමුදුරුවෝමයි ළඟ ඉන්නවා සත්‍ය අරසාව තියෙනවා ඔය කවුරු ආවත් මාව බබල ගන්න නැහැ එතකොට එනවා කෙලෙස් තිබුණට කෙලෙස් නිෂේධනය කරන ශක්තිය අහෝසි කරන ශක්තියක් ඒක විපස්සනා යෝගාවචර විතරක් මේ ලෝකේ දන්න සුවිශේෂී ක්‍රියාමාර්ගයක් නැති කෙනා සද්ද වලට බැන බැන වේදනාවට බැන බැන අනෝරූප වලට බැන බැන ඒව විග්‍රහ කරගෙන කකරකට වටවලල්ලේ යමින් ඉන්නවා. ඒකට බුද්ධජනකන්ට පෙන්නනවා මේ පුංචි කටකෙලියගේ කතාවක්. දවසක් මේ එකකට පිළිලගේ අම්මා යනවලු එළියට ගියලා කියනවලු ඔබ මේ පස්කටවලින් උඩට එන්න එපා. ඒක කුරුළු වල ඇවිල්ලා ගහගෙන යයි. මේ මොහොත ඒකක් අර ගමන ඒක හිතනවලු අවුවත් පායලා තින ඕන දෙයක් වෙච්චා කියලා පිටලක් උඩට වෙලා ඉන්නේ. ඉන්නකොට කුරුළු කැල ගහගෙන. මේ පියාකුසි කැල ගහගෙන යනවා. කුරුළු වෙයි. ගහගෙන යනකොට මේ පුංචි පැටියක් අහගන්න මේක මගේම දෝෂේ. මේක මගේම දෝෂේ. අම්මා කිව්ලේ ඇහුවනම් මට මේක වෙන්නේ නැහැ කියලා කෑ ගන්නවා. එතකොට අර උකුස්ස බලනවලු මට අවුච්චි හැම එකම බයෙන් කෑ ගන්නවා. වී කුරුළු පැටියා කියනවා මේක මගේම දෝෂේ මේක මගේම දෝෂේ අම්මා කියන්නේ ඇහුවනම් මට වෙන්නේ නැහැ නේ කියලා ඊට පස්සේ ගෙනින ගමන් අහනවා මොනවද කියන්නේ කියලා නෑ නෑ මේක ඔබතුමාගේ වැරද්ද නෙවෙයි මගේ වැරද්ද මම නිහිතයි ඇටි කුරුල්ලගෙන තෝ හිතනවාද යකෝ එහෙමනම් පොතේ කියලා නෑ හැබැයි මම කියන්නේ ඔය ඔය කියන නීතියෙන් රැකුණට මගෙන් ගැලවෙන්න පුළුවන් කියලා හොඳයි මම නිදහස් කරනවා. පුළුවන් නම් බේරියක් කියලා. ඉතින් ඊට පස්සේ දැන් අර කුංචු කුරුල්ල නිදහස් වෙලා ඌ ආපහු එනවා අර හිටපු බින්නක මහාලා. ඉලරි බේරිච්ච කුඹරට. ඇවිල්ලි වෙලා ඌ විතරට පිංගැතුර නිඟගෙන ඉන්නවා. පිංගගෙන ඉන්නකොට මෝ දන්නවා මේක එළියට එන්න ඕන කෑම හොයන්න හැබැයි ඒකට පියාඹුස ගන්න. ඒක නිසා දැන් මේක අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මෙයා කරන්නේ උඩට ගිහිලා කෑම හොයනකොට ව්‍යාකුස වේගින් පාත්‍රණ යට තේරෙනකොටම එයා අපව පැත්තට යට රිංගනවා. රිංගපු ගමන් ව්‍යාකුස ආපු වේගයට පැත්තට වැරිලා මැරලා යනවා. ව්‍යාකුසට බැරි වෙනවා අර කුංචි සතා ලබන්න. ඒ වගේම පිටින් එන මනෝරූප, මනෝ ශබ්ද, මනෝමය ගන්ධ රස පහස අපි දන්නවනම් ඒක එනකොටම සතිපට්ඨානට හිතියොදලා අරමුණට හිතියොදලා තමයි ආරක්ෂක ශේෂ්ත්‍රය එහෙම නැත්නම් කියනවා ඒකට ගෝචර භූමිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ගෝචර භූමියට හිත යෙදුවන ඔය මොනම බ්‍රහ්මචර්යයක් ආවත්, රාමචර්යයක් ආවත්, මොන දෙයක් ආවත් තමන් වඩලනද කර්මස්ථානයේ වඩලනද සතිය තමයි තමන තියෙන පිළ. හිත පිට ගියාට වහාම නැවත ගන්න පුළුවන් නම් ආරක්ෂක භූමියට ඒන බාහිරින් එන බාධකවල නපුරලා අවියාදු අඩු වෙන අතර තමයි තේරුම් ගන්නවා මම මේ ආරක්ෂක භූමිය ඉඳලා පිටතට යන්නේ මගේ රාගය නිසා. ආරක්ෂක භූමිය අතහැරලා මම මේ විචිත්‍රත්ව ගන්න යන්නේම රාගය නිසා, මොහේ නිසා, ද්වේෂය නිසා. ඒක නිසා මම ඇතුලේ ඉඳලා එළියට යනකොට එළියට යවෙනවා යනවා නෙවෙයි. මේ කියන ග්‍රහය අරන් යනවා. අපි මේ එක එක විචිත්‍රතාව. යනකොට දැනගන්න ඕනේ ඔබ දැන් ගෝචර භූමියෙන් පිටපැන්න. ආර්ථ භූමිය පිටපැන්නා. ඒ නිසා අනතුරු වෙන්න තියෙනවා. වෙච්ච ගමන් අනතුරු කරත් මිනිහගේ වැරද්ද හොයන්න යන්න එපා. ඇයි Taman මේ ගෝචර භූමියෙන් අගෝචර ගන්න ගියේ හැකි ඉක්මනට නැවත ගෝචර භූමියට ඉන්න දන්නවනම් එයාට ඒ අනතුරෙන් වෙන හානිය නැත්නම් ඒ අකුසලය අහෝසි කරගන්න පුළුවන්. මේ දේ යම් කෙනෙක් දන්නවනම් එයා කවදාකවත් මේ පස්සේ බාහිරට දොස් කියන්නේ නැහැ. අනේ කමඨාන සුද්ධ වෙලා තියෙනවා. එයා දන්නවා මට සතිය තියෙනවා. මට මේ ගේමින් වෙනස් වෙන බව අරමුණක් තියෙනවා. ඒ නිසා මම ඒක දිගේම යනවා. ඒක නැති වුණත් අරමුණ දෙකින් කරලා අරමුණ නැති තත්ත්වයව එහෙම මෙහෙම එන දේවල් නැත්නම් සංකල්ප කියන දේවල් එහෙම නැත්නම් මනෝ රූප කියන දේවල් අපේ හිත කොයි වෙලාවෙත් වට කරගෙන තියෙනවා. ඒකයි ప్రత్యක්ෂය. එහෙම නැත්නම් යථාර්ථයයි ඒ කියන්නේ ඒකට තාවතන ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණ මේ හිතේ තියෙන මනෝ විකාරත් දෙක වෙන් කරගෙන නිත්‍යම සතියේ අර ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණේ රැඳී ඉන්නවනේ මේක ප්‍රගතියක්. එන්නේ එන්නේ එන්නේ ප්‍රගතියට යනවා. යාට තේරෙනවා මේ ලෝකෙ කිසිම කෙනෙකුට මට හානි කරන්න බෑ මම විශේෂීස්ත්‍ය ඇතුලේ ඉන්නවා. ගෝචර භූමිය ඇතුලේ ඉන්නවා. තියෙනවා. ඒක බුදුසසුන අපිට වැට ගහලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වැටෙන් එළියට පන්නේ මේ පුතක් පුතක් කියන විවිධ සටහනකින් තියෙන ආසාව. විවිධ වර්ණ දකින්න තියෙන ආසාව. විවිධ රූප බලන සද්ධාහන තියෙන ආසාව. විවිධ ගඳ වෙනස් කරමින් බලන තියෙන ආසාව. ඉත රස රසබසවල තියෙන ආසාව. විවිධ ඉරියව් සපවාසකම් කොට මෙට්ට ඇඳ ඇතුළේ තියෙන ආසාව. සහ ඒකට එන විවිධාකාර අදහස් මගේ කියලා තියෙන ආශාව. ඒක තියෙන තාක්කල් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් බහුජන සමාගම් වලින් රජයෙන් අපි වල්ලනවා. ඒක මේ මේ මිනිස්සු කියන දුරට මේක තමයි මාර ආශය. ඒ වෙනුවට තමන් ප්‍රයෝජනීය සලකලා තමන් වැඩ ටික කරගෙන මේ සුඛභෝගීත්වයට නොගෙයි මේ පාරභෝගිකත්වයට නොගෙයි අවශ්‍යතාවයන් මත ජීවත් වෙන මනුස්සයාට මේ ලෝකේ තියෙන මොනම පරංගි රෝගයක්වත් හැදෙන්නේ නැහැ. එයා පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකලා. විශ්ව ජීවරේ පාවිච්චි කරන්නේ රූප සුන්දරීකරණයකට යන්නවක්වත් එහෙම නැත්නම් අයෝමය පුරුෂයා කවල පෙන්නවා කච්චාර පෙන්වන්න නෙවෙයි. ඒ සිවුරේ ඒ වෙලෙන් කරන්න බෑ. සිවුරේ තියෙන ලැජ්ජා ස්ථාන හැද විතරයි. ඒ නිසා සිවුර පාවිච්චි කරපන් ලැජ්ජා ස්ථානවා. එවන්තු සිවුරෙන් ආඩම්බර පාන්නේ අන්නේපා. ඒකට පින්න පාටේ ගන්නේ බඩ කෝස්තරේ ඉන්නවා. ඒ නැත්නම් මේ විවිධ රසමස උඩ දිගේ යණ්ඩයි. ඒ නැත්නම් මේ කෑමෙන් තමංගේ රූපලාවන්‍ය වැඩි කරන්න, හමී පැහැටි කරන්න, ඉව වල ගිය ගමන් කුපින්චි කුල්ලා කුළු වැය අහුනවා වගේ තමයි. ලෝකේ ඉන්න ආරියක් කියන්නේ මේ කෑනේ මේ වගේ දෙල්ලම් පාපක් කියන. සූපලාන්තර වෙන්න. සුරල්ලාලු යපා. ඔයලා දෙකොණෙන් බෙන්ද කාපා. ඕක නේද ලෝකෙ තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයා මේ කන්නේ බඩාටසා කරගන්න මේ භාගින්න නිවා ගන්න විතරයි. අදිරං කායෝ සෝබින්න වාදම් පරිසේවාවි ආවදේව තමන්ට තිබුණු බඩගින්න නැතිකරන්න අලුතෙන් කැපත රෝග ඇති නොකරගන්න කැම දැනගන්න. ඒක තමයි ප්‍රයෝජන සරකලා. ඊට පස්සේ සීනාසන ගත්තාම ධනිස්තික දෙවෙන්නේ නැතුව භාවනා කරන්න පුළුවන් නම් ඔයින් යහල බලන්න යන්න එපා. වැඩිම හදුවල් හතරට පුළුවන් උනේ නැහැ. ඒකට ගියාට පස්සේ අර මාර බලවේග වැඩි. ඒක බෙහෙත් පිළිකර ගත්තා. රුචිමුත් බෙහෙත්ජේ යපෙනවා මිසක් ඔය බෙහෙත් වලට ඔක්කොම යන්න ගියාම වෙනම කට්ටියක් ඉන්නවා අපිව බාගන්න. ඉතින් මුත්‍රාඥාන්සිය අර මනෝවිතක් වලට අහු නොවි කළ යුතු සම්මා විතක්කියුත් වෙනවා. තමන් ඉග්‍රේ කියාගත් අරමුණෙන් පිට වෙන කොහෙ කියන්නේ ඒක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් වුණා. භාවනා සම්පෙච්චි අනුසරක් වුණා. ඒක දිගේ හිත යොදපු ගමන් සම්පූර්ණ අනාරක්ෂිත තැනට යනවා. ඒකට කමන්නේ නම් අනුභවය එතන ඉඳද්දී මේක අර අසවලායක කියලා වැරදි වෙනවද මගේම දෝෂේ. මට අපව යන්න පුළුවන් මූල කර්මස්ථානට. හැකීමට එතෙන් යන්න ඒ ටික දන්නවනම් ආයෙ කම්පන් සුද්ධ කරන්න ඕනේ. එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන්. මේ විදිහට අපිට සිව්පසේ නැතුව ජීවත් වෙන්න බෑ. සිව්පසය ප්‍රයෝජන වලට පාවිච්චි කරන්න දන්නවනම් මේ පරියන්කයේදී රූප සංඥාත් එක්ක කරන කතාව එදිනෙදා ජීවිතයේ අපි පාවිච්චි කරන ප්‍රතිවටක් කරන්න පුළුවන්. ඒක කවදා හරි කොතනක් හරි යම් කිසි කෙනෙක් මගේ භාවනා මාර්ගයේ අධිකරන්න ආනාවිද රූපම වාමගවරන බහුරූපෝලම් පාන. ඒක අපිට වළක්වන්න බෑ. මේ බහුරූපෝලම් පානකොට මේ පුතුම් විසත්තා කියලා මේ විවිධ සටහන් ආකාර වලට ඇදෙන්නේ නැතුව මූල කර්මස්ථානේ ඉඳ ගන්නවනම් හරි ටික කාලයක් එහෙම වෙන්නේ ඒ දෙන්නන මනෝ විකාර හීන විතරයි ඒව නිකන් මිරිඟු විතරයි ඒව නිකන් ලීලා විතරයි එමණ පුළුවන් වෙන්නේ මම පාරෙන් ටිකට දාන එක විතරයි ඒක හරයක් නෑ ඒව තුච්චයි ඒව රිද්දයි ඒව ශූන්‍යයි ඒ අරමුණු කරන්න දෙයක් නෑ අරමුණු තියෙන කියලා කිය ගම කර්මකවල අරගෙන යනවා. නමුත් ඒකේ කන්නවර පද්ධතියක් නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ වෙනස් වීම හෝ ගෙවීම හෝ පවතිනකොට ඒ තේන රූප, ශබ්ද, ගන්ධ, රස විශේෂයි. ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒකට හිත නොයවා. තමන් ගේන මූල කර්මස්ථානයේ හිත පවත්නවා නම් ඒ බාධා කරන්න පැමිණෙන දේවල් ආත්මශක් ආත්මගතියකින් හටගතියකින් ශූන්‍ය බව ඒව නිකන් හීන පමණක් බව දීලා පමණක් බව මිරිඟ පමණක් බව තේරුම් ගන්න බොහෝ කල් යන්නේ නමුත් ඒක සරුවපිටරයට රැවටෙනවා වගේ රෝගෝලට රැවටෙනවා වගේ මේ රත්තරන තියෙද්දී සරුවපිටරට දුවන කෙනා ඒ දඬුම විදිනවා ඒ නිසා ඒකේ ශූන්‍ය භාවය යම් දවසක දැක්කොත් මේ රූප කර්මස්ථානයේ වෙනස් වෙමින් ගෙවෙමින් යනකොට හිතට පහළ වෙන මේ මනෝමය රූප මනෝමය ශබ්ද හුදු මනෝමය මනෝපුබ්බංගම මනෝසිට්ඨා කියලා ගන්නවා මේ සම්පද ගාථා පළවෙනිම ගාථාවක ගන්න මනෝපුබ්බංගම මනෝසිට්ඨා මනෝමය ඒකේන මේ රූප සංඥා ටිකකට රැවටිලා තමන් කරමින් හිටපු මූල කර්මස්ථානේ පාවා දුන්න කෙනාට ලැබෙන දඬුවම තමයි මේ කාමදේශ මුල් වැඩි වෙන එක. ඒක නිසා මේ සියල්ල මනෝමයයි මනෝදෙක්ටයි කුණ්‍යක. මනෝ පුබ්බංගම කියලා දැනගෙන තමන් මෙතෙක් වඩාන ගිය සතියම මෙතෙක් වඩාන ගිය මූල කර්මස්ථානෙම පරෝපදේශ රහිතව එන්න ගන්න කෙනා තාම නිවනට ගිය ගණ හැබැයි නිවනේ සැපලු දිනවා. එයාට අරසාව තියෙනවා. එයා දන්නවා පිට අනේ කරනවා. නමුත් මගේ එකම ක්‍රියාව තමයි නැවත වෙනවා. අරස භූමියේ කියන එක කියලා. මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ එයාට තේරෙනවා මේ මනසටපත් වෙන මනෝමය රූප, මනෝමය ශබ්ද, මනෝමය ගන්ධ රස පහස විතරක් නෙවෙයි තම කර්මස්ථානය සඳහා ගත්ත රූපයත් වැඩි වෙලා බලන්න ඕනේ කියලා. ඒක ශූන්‍ය වෙනවා. ඉතින් කවදාකවත් යන්න බෑ අර පිටින් එන ඒවට රැවටෙන කෙනාට. පිටින් එන මනෝමය රූප වලට ශබ්ද වලට රැවටෙන කෙනාට තමයි බලාහින්න රූපයක් දැන් ඔන්න වෙනස් වෙන පටන් ගත්තා. ඕකත් ගිහිල්ලා ඕක නිමිත්ත අනිමිත්ත බාරපත් නිමිති ගන්න පුළුවන් Tamange රූපේ ආශ්‍රද ප්‍රසාරේ. නැත්නම් පිළිම හැකෙලින් නැත්නම් දක්මන් කරනකොට දක්මනේ පේන මේ වතෝනේ වගේ තමයි ඔක්කොම කලවම් වෙනවා. ඒක නිමිති ගන්න බැරි තැනට අත් වෙනවා. ඒක හිස් තුච්ච හිත් දෙයක් වගේ තේරෙන පටන් ගන්නවා. ඒ මොකද? එයාර රූප සංඥා මේ නැත්නම් මනෝමය රූප මනෝමය සත්‍ය මනෝමය ගන්න දේවල් වල තියෙන පුස්ස දකින්න. ඒකේ තියෙන හිස් බව දකින්න, කොම්බේ දකින්න. ඒක නැවත නැවතත් මූල කර්මත්තන්ට ඇවිල්ලා ඒක දිවි බලනකොට ඒකක් නෙවෙයි. එතකොට යාට තේරෙනවා මේ රූප සංඥා විතරක් නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ වෙන්නේ රූප සංඥා නැති කරන්න අඩේට ගත්ත නිමිතරගත්ත හේතුවරගත්ත මූල කර්මස්ථානයේ පවා ඇතිව නැතිව යන සුළුයි. තිබින ශූන්‍යත්වයටපත් වෙන සුළුයි. ආන්නේක දක්කට පේනවා මේ මුළු රූප ලෝකෙම අපි ගන්න මේ භෞතික රූප ලෝකෙම සමීපව බැලුවොත් ගණ්ඩ තරම් දෙයක් නැති නෑ. ඒ නිසා දවස් සංසේ දේශනා කරනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේකාය මේ අපි දන්න ලාභ සත්කාර සම්මාන සිලෝක රත්තරන් නිමුතු පවාල මැණික් කියන මේ සේරගෙම එහෙම හරබද්ධතියක් නැහැ. ඒක නිසා රූප සංඥාව පිළිබඳව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන මේ ජපමන්ත්‍රේ පුරුදු කරගත්ත යෝගාවචරය ඉතින් ආරස්සාව දිනක යෝගාවචරය පේනවා මේ අපි ඉතිරි පෙනී සිටින රූපේ පවා ක්‍රමයෙන්ම කියන්නේ ඒක කවදාකවත් ඉස්සරව තියෙන්නේ නැහැ. එතකොට යාට තේරෙනවා අපි අපි මේ රූපෙන්නේ අපි මේ වැල් මාළිගා හදන්නේ. එකෙන් අපි දෙල්ලා මාළිගා හදාගෙන හරියට මේ හැමදාම ඉඳ වගේ නේද කතා කරන්නේ. දැන් අපි මේ පිළිගන්නවා නම් කොහොමදපත් කියන්නේ. ගියාත්මේ හදපු මාළිගා කොහොමද? ඒක එකකවත් බුදල් එහෙම අයිතිවාසිකම් එහෙම අයිතිවාසිකම් එහෙම තියෙන කතාවක් තියෙනවා. ඒක කොච්චර අමතක කරලා දැන් මේ හදාගත්ත තැන. මැරෙන්න හදන එක බලන්න. රූප සංඥාව ඇල්ලුවා නම් ඊට වැඩි වෙලා යන්නේ යොන් සමස්කාර කියන එකට මේ රූපෙත් වගේ කියලා. එහෙමනම් එයා වෙනවා ඊට එහා ගිය නැත්නම් මේ අච්චත මෙච්චර මෙච්චර කොච්චරද කියන කියන අන්වේ ඥානෙදිගේ ඒක නැත්නම් ණය විපස්සනා වෙනවා මේ මනසට මතුවෙන නීවරණ පහ තියෙනවානේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දතු මේක දුරු. බය වුණොත් බයයි. මේකට බය නැත්නම් හිතුව ගන්නට දෙන්නේ නැහැ. මේ නීවරණ වලට බය වෙන්නේ පිටේ වනේ කියන මේව තමයි පඳුරට බය. අනිත් කෙන නීවරණ වලට බය නැහැ. එයා දන්නවා මේ මෙව මේ මේ කාමේ නෙවෙයි මේ කාම සංඥා. අමච්ඡන්දේ කියලා කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ඒක බලවත් කරගන්න තරම් Tamange හිත වැටුනොත් ඒක ඇවිල්ලා අපිට ඇඟට පැනලා මුරුමුරු ගාලා කම්බ ගන්න. අන්ත ශක්තියකින් අරගෙන මේ නීවරණ මම නෙවෙයි. මේ නිවන මගේ නෙවෙයි. මේ නිවන මගේ ආත්මය නෙවෙයි කියලා නිවන හට ගන්න හැටි බලනවා. ඇවිල්ලා වද දෙන හැටි බලනවා. යන හැටි බලනවා කියන එක පටන් ගත්තොත් එයාට තේරෙනවා. මේ කාම භෝගියා උපකරණ නැතුව සතිය නැතුව මේ කාමයේ ඉපදලා කාමෙම කියලා කාමෙම නැట్లా ගියාට ඥානවන්තයර තියෙනවා මේක පොඩි ඕම් පොඩි කාලේ අසුචිතික දෙල්ලම් කරනවා මේ වෙලාව. දුකුණාට පස්සේ අසුචිත කරන්නේ. පොඩි කාලේ අසුචිතට ගෑනෙත් නැත්නම් ජොලියකුත් නැහැ. අප්පේම ඉන්න කාලේ කියනවා මේ පොඩි කාලේ කක්ක ගෑන නැත්නම් ලොකු වුණාට බුලත් පිළ ගෑවට කටරතු පාට වෙන්නේ. ඉතින් පොඩි කාලේ පොඩ්ඩක් අඬරිනවා ඒක. ඉතින් කාලල්ල සූචු කරපුවාම ටිකක් ඔක තලංග ගොම පොළවේ දාලා තක් ගල් ගන්න ඒකට නැතන් පොඩියක් තියෙන. හැබැයි වැඩි වුණාට වැඩි වෙනවා අපතේ. අන්නේ වගේ මේ ලෝකයා මේ කාමයේ අල්ලගෙන මැරෙන්න හැදුවට තෝ තෝ වරපල කියන ආහුඩරට ගහ බැන ගනිමි. මේ මොකද්ද තියෙන්නේ කියලා රූප සංඥාවෙන් පටන් ගත්ත සංදර්ශනය රූපික දාලා බලනවා. ඒක තමයි මේ භාවනා ජීවන කියන්නේ රූපෙට දැම්ම කෙනාට පේනවා. මේ රූපේ හිත පවත්තන්න බැරුව මත වෙන මේ කාම සංඥා තියෙනවා. නිවන් දෙක තියෙනවා. ඔය නිවනක් තියෙනවා. වෘත්ත මනෝ විකාරයක් විතරයි. ඒක මේ හැප්පෙන්න දෙයක් නෑ ඕකේ. ඒක මේ හරපත්ත දෙයක් නෑ. ඒකේ සාරයක් නෑ. ඒ සංඥාව එහෙමනම් කාමෙත් ඉච්චරයි. හැබැයි මේ භාවනාව දන්නේ නැති කෙනාට සතිය නැති කෙනාට එමෙන්න මේ මෙවගෙන් ආතුර වෙන්නේ රාගය කියන මිනිහා විතරයි, ద్వේෂය කියන මිනිහා විතරයි, මෝහය කියන මිනිහා විතරයි. නමුත් ඒ රාගය, ద్వේෂය, මෝහය කාගවත් එකක් නෙවෙයි. මගේ මාපේකක්. ඒක නැති කරන්න තියෙන එක එනකොට එන කන්දියම බලන්න. ඥානතෝ වික්‍රේ පස්සතෝ ආතවාන කයම් වදානි අශ්‍රව ධර්ම මතුවෙනකොට මෙවට තියෙන ලැජියාව මෙවට තියෙන මන අපේ මෙවට තියෙන අමනාපේ මතුවෙනකොටම වස්තුවට ආරෝපණය කරන්නේ නැතු මේක මගේ ගතිය මගේ තියෙන ලිංගතුකම මගේ තියෙන ඇදලා යන ගතිය මගේ තියෙන ආකර්ෂණයක් කියලා මේක පිටතට නොදී ඉන්නකොට එයා තුළ ඇති වෙන ගතිය කියන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියලා. ඒ රාග ද්වේෂ මොහ ධනක ධනවන අරමුණට කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. යනන විරුද්ධ වෙච්ච ගමන් මගේ හිත ද්වේෂයට පැටලවිලා කලපදිනවා. ඒක පිටිච්චාවයි විපරිසම්ය. අවිරුද්ධ ප්‍රතිපදා කියනවා මේ ලෝකේ කාම ලෝකයක් තිබුණාට ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඒක කාමයක් කියලා අතුර වෙන්නේ ඔබලා කාමයේ ඇතුළේ තිබුණොත් විතරයි. එනිසා ඒක හදන්න යන්නේ නැහැ. ඒකෙන් තමයි අරසා වෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා තේරුම් ගන්න. මේ අවිරුද්ධ ප්‍රතිපදාව සංඥාට දීලා තියෙන්නේ සාමීච ප්‍රතිපන්න කියලා. අපි යම් කිසි සම්මුතියක් ගන්න. සාමීචයක් ගන්න ඒකෙන් ජීවත් වෙනවා. මම වගේ මිනිසෙක් දැන් මම මේ විහාරයට ආව දවස් හතක් කරක් කියලා මම ඊගාදාසේ වෙන්නේ ආරාමිකට යනවා. එතන දවස් හතක් කරක් කියලා නිස්සාරණෝනේ සින මාසයක් දෙයක් තුන ගියාට පස්සේ ඒවත් මොකක්ද කියලා අහගන්නවා. ඒ විවස්තට වැඩ කරනවා මිසක් අයල වෙනස් කරන්න යන්නේ නැහැ මම. ඒ විවස්තට හැප්පෙන්නේ නැහැ. මෙතන දන්නවද වරුවකට ආව මට මොකටද මේ ඉංගම් බැලිලා. වෙන්න කරගත්ත කියලා. Tamange gedeti කියන්නේ මේ දෙන්නට මේක මගේ කියලා හිතනවා. ඉතින් ඉඳලා. ඉතින් ඊට පස්සේ තමයි ගියට දායකත්වය කරනවා. ඉතින් කාටද? ඉතින් ඒක ඊළඟට කන්නේ. අපි මේ අම්බලමක ඉන්න හිඟන්නවා මේ. ඒ හිත කරෑද මොනේ ඉඳ බැලිනද? ආනේ විදියට සාමීච ප්‍රතිපන්න භාවය ගන්නවා නම් අපි යම් සමිතියක යම් ක්‍රියාපටිපාටියක වෙතුණ නම් ගිහිල්ලා විවත්තා ඉන්නවා. විවත්තා හොඳ නැති යන්න එපා. ගිහිල්ලා විවත්තා වෙනස් කරන්න හදනවා කියල කියන්නේ පිස්සුනේ. ඒක හරියට මේ චීන කඩේකට ගිහිල්ලා මට ජපන් කෑම දීපන් කියලා අන්න නඩුවක්. ඌ කියන බෝඩ් එකක් දාලා දෙනවා මොකට යාවේ මේක චීන කඩයක් උනේ. එහෙම කරන්න පුළුවන් නම් මම මම ගන්න හදිස්සි වෙනවා ජපන් කෑම. කන රත්න දෙයක් දාලා කියනවා බලන්න ජපන් කඩේකට. අපි කරන්නේ අපිට අදාළ නැත්නම් එකට ගිහිල්ලා ඒක හදන්න. කොහෙද මේක කියලා ගන්න. අපි කවදා හරි තේරුම් ගන්න ඕනේ. අදට විතරක් චීන කඩේට වෙලා නම් චීන කෑම කෑවට මැරෙන්නේ නැහැ. ඔබ ටික කාලවල යනවා. ඔබට හැඩ ගැහෙන්න පුළුවන්. කිසිම කෙනෙක් කවමදාකවත් පද්ධතිය කරන හැඩ ගැහෙන්න හදනව වෙනුවට එයා පද්ධතිය වෙනස් කරන්න හදනවා. ඉතින් මේ මිනිස්සේ පද්ධතියට ලන ඉන්නවා. මේක සංඥාට උදවස් කියලා කියන්නේ සාමීචිවට පන්න භගවතෝ සාවක සම්පූර්ණ. විද්‍ය ගැන මොකද්ද කියන පද්ධතිය බලපන්. ව්‍යවස්ථාවලදී හැදෙන්නේ. මුතු අරණ ප්‍රතිපදාව. අරණ කියන්නේ රණ්ඩුව. අරණ කියන්නේ කිසිම කෙනෙක් එක්ක ගැටෙන්න ඕන කමක් නැහැ. මොකක්ද ගැටලා හිට ලැබෙන්නේ. අපි කොච්චර ඔඩුවෙන් හිටවල බණ කිව්වත් එක එකත් හැදෙන්න ඕන කමක් තියෙන මිනිස්සු මේ ලෝකේ නැහැ. බල නිකමට හරි හිතනවාද? අපි මේ උපදෙස් දෙන මිනිස්සු හැදෙන්න ඉන්න જાතියක් කියලා මිනිස්සු හැදෙන්න ඉන්න කාට උපදෙස් දෙන්න ඕන නිකම්ම හැදෙන්නේ. අපි හිතනවා අපේ දරුවෝ අපෙන් උපදෙස් ගන්න ඕනේ. ගුරුවරු හිතනවා අපේ ශිෂ්‍ය අපෙන් උපදෙස් ගන්න. ඇත්තටම කියනවා නම් දරුවන්ගේ දෙමව්පියෝ ඉගෙන ගන්න ඕනේ. දෙමව්පියෝ ඒකට මාන්නක්කාර වැඩි. දරුවන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් ගුරුවරු ඉගෙන ගන්න ඕනේ. ගුරුවරුට ඒක තේරෙන්නේ නැහැ. රැට්ටුන්ගෙන් රජුරෝ ඉගෙන ගන්න ඕනේ. මෙතනදී රැට්ටු ගන්නව අනිත් පැත්තට මේක කියන්නේ. ඒ නිසා කිසිම දවසක මේ හන ප්‍රතිපදාව ගැටුම රණ්ඩුව යුද්ධය අවශ්‍ය නැහැ. ඒක නිසා බුදුදානන්සේගේ මුතු පිටකේම කිව්වා කිසිම දවසක මේ අයිතිවාසිකම කියන වචනේ ඇත්තෙම නැහැ. කිසිම දැනක නැහැ. උඹට ලැබෙන්නේ උඹ කරපු හැටියට. දැන් අපි කන්නාඩියක් ඉවරහට ගිහිල්ලා මූණකටයි කියලා කන්නාඩි දැන් බින්දුත් මොකද වෙන්නේ? මුණ ගැසෙලාදී නෙමෙයි මුණ කැටෙන්න කන්නාඩි කරන්නේ. ඊපස්සේ ඒක මේ මේ පිළිඹු කරන එක විතරයි අපි කන්නාඩියට ගන්න. හැම තැනම ඉන්නේ ඕක. අපිට හිතෙන්නේ මේ ලස්සන දෙන්නන්න පුළුවන්කම තියෙන ඉදුනේ කන්නාඩිය මහා ඕනකට යූස් කරලා දෙන්න, කපාත් කරලා දෙන්න, කැට කරලා දෙන්නවා කියන අපි ජීවත් වෙන සමාජයේ කන්නාඩියක්. අපි ඒක ක්‍රියාකාරකම් සමාජය හැර අපිට පේනවා. ඉතින් අපිට කවුරු හරි කියොත් සමසර වැඩි කියලා හොඳ නැහැ කියලා අපි ඒවන සුත් එක රණ්ඩු කරන්නේ. යායින් කියන්නේ ඇත්ත. අපි මේ සමාජයේ ඉන්නකොට මට මෙහෙම ඔබතුමාට මේ කල්පයක් වෙලා කියන සමා වෙන්නේ. ඒක මගේ වැරද්දක් කියලා. මේක මගේ වැරද්දක් කියනවා. නැහි වේරේන වේරාණේ සම්මන්තිද කුඩාචරණ. කද්දාකවත් වෛරය වෛරයෙන් හංසිදෙන්නේ නැහැ. අපි ඒක වෙන්නලා හිතන්නේ මේක නෝන්ජල් කමක් කියලා. ඉතින් ඉන්නේ කරේ අතත් වෙලා ජීවත් වෙනවා. යටත් වීමක් නෙවෙයි කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් යුද්ධයක් ඇති වෙන තැන. නොකිරණ තැනට වග බලා ගන්න නම් ඒක අත්ත සම්භූත බවයි. එතන මේ හදා අත්ත සම්භූතා මේ ලෝකයේ ඇතුළේ තියෙන සියලුම ප්‍රශ්න මම මේ ලෝකෙට අහපු නිසා වෙච්ච ප්‍රශ්න. මම නැත්නම් කීපක් නැතු ලෝකෙ දුන දෙයියද. මම ආපු දවසේ ඉඳලා මට ඕන මොකක්වත් වෙන්නේ නැහැ. මම මේ ලෝකේ රවුන් එක හතරස් කරන්න හදනවා. මම දෙන්නේ නැහැ. දැන් කවදා හරි මේ ජීවත් වෙද්දීම මේ දකින්න දේ මේ අහන දේ මේ පේන දේ හරහා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි මේ ධම්ම නේසෝමසි නේසෝ අත්ත එහෙම නැත්නම් ඒ දකින්නදී විවේක නිසිකා විරාග නිසිකා නිරෝධ නිසිකා පරිසල්ගාන පසිත මේක නිකන් විවේකීව බලන්න බැදී ඇඟට ගන්න එපා කොයි දියාව මොකද අපි කියනවා කරන්නේ විරාග නිසිකා ඕක ටික වෙලා බලන්න ඔය ඔය නාඩගම වෙනස් වෙනවා ඔය ඔය තියෙන දීපන ගතිය පොඩි වෙලාවයි කියන ඔබ දිගේ බලන්න ඉන්න මම මගේ ප්‍රතිපදාව තමයි මට එනවා තමයි හුදු උත්තර දෙරි ප්‍රශ්න. බරපතලම ප්‍රශ්න. මම කියන දවස් දෙකක් බුදිය ගත්තට පස්සෙන් දවසේ මම කියන්නම් උත්තරේ. මට දවස් දෙකක් බුදිය ගත්තට පස්සේ තේරෙනවා දවස් දෙකේම ප්‍රශ්නේ උද්දීපති නැතිලා කියලා. එදාට මේක ගිනි ගන්න ප්‍රශ්නයක්. නැත් ගිනි ගන්න බව හැබැයි. අපි දවස් දෙකක් කොහොමද කාලා බුදියම තුන්වෙනි දවසේ උදේ නැගිටලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. කිසිම ගැටයක් මේ ලෝකේ නැහැ. මොකද වෙනස් නොවෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. ඉතින් ඉස්සා විරාගනිසිකා. පරිනිසා කානුපස්සී. අතහැරලා නාන්න වෙනවා. මරණයදී ඔය අපි කරන හැම නාලකම අතහරින්න වෙනවා නම් මේ ආව ප්‍රශ්න ගැන කොමන කතාවද? විවේකනිස්න විරාගනිස්න නිරෝධනිස්න පරිනිසා කානුපස්සී. මේ ප්‍රශ්න යම් විදියකට මම වැදගත් කියලා කියනවා නම් මේ ප්‍රශ්නෙට මාන්නේ නිසා තමයි ඉසම්බුවට භාවනා කරපු ඉන්දියාවේ ඊළඟවල භාවනා පුරුදු කරාට පස්සේ ඒ භාවනා කරන්න නෙමෙයි ඉලගෙදෙට යන්නේ ඉලගෙදෙට ගියාට පස්සේ භාවනා දීපුවම අල්ලන මිනිස්සු ඒ මනුස්සයන් ප්‍රකාශ කෙරුවොත් යම් ප්‍රශ්නයකදී Tamanට තේරෙනවා නම් මේකට පේන තෙක්මානික උත්තරයක් නැහැ කියලා. උඹ ළමයි මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ. මෙතනයිකට හේතුව ප්‍රශ්න තියෙන උත්තරයක් තියෙනවා. උත්තර නැති ප්‍රශ්න නම් ඔබ තමයි අහලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ මම යන්නේ නැතුව. හැම ප්‍රශ්නයක් පටන් ගන්න මම යන්නේ. ඒ නිසා එනේන ප්‍රශ්නකදී විශේෂයෙන්ම රූප සංඥාව අපේලාවේදී රාගෝච ආගෝච දෝෂෝච සිතෝනිදා. මේ ඇතිවිච්ච ධර්තෙට මගේ හිත ඇදිලා ගියේ මගේ රාගය නිසා. මගේ ද්වේෂය නිසා මේක ඊතෝජා. අරති රති යෝමහන්සෝ ඊතෝජා. මේ අරමුණ තියෙද්දි මෙච්චර ලස්සනට වඩාගත් අරමුණ තියෙද්දි මේ සද්දයට ඇදලා ගියේ. අධිකුසලයේ මෙතන තියෙද්දි ලාමක කොටස් හරියට. පොම්බේ රෝදිය. ඒකට අධිකුසලයේ තියෙන අරමුණ නීරස වෙලා, කම්මැලි වෙලා, ඒකාකාරී වෙලා, නිදිමත වෙලා පොම්බේ රෝදිය. අරමුණේ දෝෂයක් නෙමෙයි. ඒ වගේම මම අහංසෝ ඒකට මට සැක එනවා මට බය එනවා මට අනිශ්චිතතාවය එනවා මේ ට්‍රැෆික් මාර්ගය නිසා ඉන්න තියෙන්නේ. අපව ට්‍රැෆික්කට ගියම අර අරසා වෙනවා. මනෝවිතක්ක. ලස්සන අරත්තර අරමුණ තියේදී අපේ හිත බාහිර අරමුණ වලට දිවුවනම් ඒ මනෝවිතක්කය අරමුණට පතවන්න යන්න එපා. තමන් ළඟ තියෙන දුර්ලභමක් විදිහට දැක ගන්න පුළුවන්කම තියෙනවනම් යෝගාවචරය කොච්චර වඩලා තියෙන සතියක් තියෙන්න වෙයිද? නැත්නම් අහලා තියෙන බණ බණ තියෙන්න වෙයිද? කොච්චරක් යෝනිසමනස්කාරයේ තියෙන වෙයිද රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් නෙවෙයි මනෝ රූපයක් මනෝ සද්දයක් මනෝ ගන්ධයක් රසයක් පහලක් ආපුවාම මේක ප්‍රශ්නයක් උනේ රාග දේශ කියනවා ඒ ප්‍රශ්නයක් අතෝ යනවායි කියලා කියන්නේ ඒකට හොඳට උපේක්ෂාව තියෙනවා ඒක අල්ලගන්නේ ඒ නිසා උපය උපාදාන චේතසෝ අදිඨාන අභිනිවේෂානෝ කියන්නේ තමයි අරමුණේ ඉන්නකොට මේ අහල යන අරමුණට වෙත ගිහිල්ලා ඒක අල්ල ගන්න. උපේති උපාදීයකි. අදිත්‍යාන අභිනිවේෂ එකට රිංග ගන්න. ඊට පස්සේ ඒකත් එක්ක අදිෂ්ඨාන හදනවා. ඊට පස්සේ සංස්කාර ඇති කරනවා. ඒකවල මේ සමනේ ඔක්කොම පාරවල් යනකොට හරි ලස්සන තමන්ගේ ආරක්ෂක භූමිය කැප වෙලා. ඒක දුරවම් වෙලා. ඒ නිසා මේ උපේ උපාදාන චේතක අදිඨාන අභිනිවේෂානුසයාති පදහන්තෝ. නැවත පිට ගියත් නැකත් අරමුණට ගෙනත් යාන ඉඳලා මේ වගේ බහුරෝකෝලන් නැතුව ගමනක් නැහැ. එනේන බහුරෝකෝලමේදී ප්‍රත්‍යක්ෂය අදාගන්න අන්දහ සංකල්ප මනෝනිකාරය නැත්නම් රූප සංඥා අඳුනගෙන පුළුවන් වෙච්ච වෙලාවක බැහැ කරනවා නම් යාට තේරෙනවා මේ හරියට මේ ආරක්ෂක භූමියේ ඉඳදී අහලා තියෙන දේවල් පටලවා ගැනීම බුදුජානකෙ පෙන්වන්නේ ඒ නුගගහ ප්‍රධාන කඳ තියේදී අත්ෙන් බහින අරලු දිහා අරලු නිසා අන්තිමට අරලුව මුළු කඳ යට කරගත්තම මුලින් උඩට ආපු කඳත් උඩින් පල්ලෙහාට ආපු අරලුවත් හොයා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා වගේ අපිට මේකේ මුලැමැදාගේ ශක්තිය හොයා ගන්න බැරි වෙනවා මේ කවුද මාව වශී කරගත්තේ කවුද මට වඩ දුන්නේ වඩ දුන්නේ කොහොමද කෙලෙස් ආවද කියලා අපි ස්වභාවයෙන් අනුන්ට පවරනවා. ඒ අනුන්ට බැලලා තමයි පැකිල් රජුගේ නඩු කීලේ කියන්නේ මම කියන්නේ නැහැ මේ වෙලාවේ. ඒකේ හොඳට කියවලා බලන්න දීචිරත් පහසුකම් අර බඩ බහක් සම්බිය පාගලා නඩු විසනවා. දැන් අපි ලංකාවේ toy දෙල්ලම තමයි යන්නේ. ඉස්සර උඩරට රාජ්‍ය තියෙන වෙලාවේ ඒ රාජ සභාවට ගන්න ඔක්කොම නිලමලා. ඔක්කොම කුලමන්ත්‍රියෝ ගන්නේ. මේ අඩු කුලේ මිනිස්සුකුත් කොහේ ඉන්නවද? අර විශ්වසංගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් අන්තිමට තද්ද වෙලා බයිනෝඩට බණ්ඩියා කියලා අඩු කුලේ ගන්න අන්නරකට නමලා අහු කුලේ තුනක් මේ ප්‍රශ්න ඇති කරනවා කියන්නේ ඌ තියාගෙන ඉන්නේ විශ්වන්න ප්‍රයෝජනට ගහන්න. ඌට වෙන දුක් ගන්න කාලා කියලා. ඉතින් අපි හැම වෙලාවෙම අපි ඇති වැරදුනාට පස්සේ බැඳපු මිනිස්සෙක් නම් ඉතින් ගෑණිගේ දෝෂේ නැතේ. මේ විතර ගෑණිට බෑ. මොනවා කළොත් ඔය ගෑණි තමයි කරන්නේ. ගෙදර ගෑණියගේ දෝෂයක්. දැන් බඳපු නැති අපට අලිය අපිට ඇහිලා තියාගන්න දාන්න දැනක් නැහැ ඒ ඒ ටික. ඉතින් අපි ඒකට වෙනම කියන්න ප්‍රපංච කියලා මල්ලා. ඒ මල්ලට දානවා. දැන් අපි දොස් කියන කවුරක් නැහැ නේද? ඉතින් ගෙදරේ බැන් කරන්නේ ඉතල ගෑනට දොස් කියයි. නැත්නම් මිනිහට දොස් කියයි. කවුරක් කරන්නේ නැත්නම් පස්සේ ප්‍රපංච මල්ල කියනවා මෙන්න වැඩේ. අපිට දුක් කරන කාලේ වගේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්න අපි වෙනම එකතු කරගන්නවා. හැබැයි කිසිම හරපද්ධතියක් ඇති දෙයක් නෙමෙයි. ඒ මොකද ඒ තරම මූල කර්මත්තන්නේ හරපද්ධතියක් තියෙනවා. ඒ වගේම සතිය හරපද්ධතියක් තියෙනවා. ඒ වගේම ඒක අදහන ගතිය. මේ අන්ති කුසලයේ අදහන ගතිය පුදුම හරපද්ධතියක් තියෙනවා. ඒක තමයි හදාගත්තේ. කම්මප්පදී කියන්නේ. බුදුහාමුදුරුවෝ දීපේ කුත්තේ. තමයි භාවනා කරලා කරලා ගන්නවා. කලබලයක් වුණොත් කටබුරුලා අක්කටේ එක යට හැංගෙනා වගේ තමයි මඩල්ලද කර්මස්ථාන දීපේලා. මනසේ කාරේ ඉතින්ද ගන්න. පිට මොන එකක් ආවා. අපි භාවනා කරන බුදුන් දැක්කා. බුද්ධ රූපයක් දැක්කා. මම කියපු මහායාන පොතක තියෙනවා. ඔබ පෙර යන මග ඔබ යන මග පෙරට බුදුන් දැක්කොත් පයින් ගමලා යනවා. මොකද අපි බුදුන්ට පින්න බල මේ බොරු වහේ. එහෙනම් ඔබ යන මග නිවන දැක්කොත් වැසිකිළියක නොසෝදාල අසුචි පිටක් විදියට දාගම මොකද නිවන එහෙම ද්‍රව්‍යයක් නෙමෙයි. බුදුන් හිතන නිවන ඕක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අතරමඟදී එන මේ බහුරෝ කෝලම් භාවනා ලෝකේ කන කෑම කන තොංගාර ගන්න. රත්තල් ගන්න තොංගාර ගන්න. එන හැම දෙයක්ම ඒක ආත්මයක් කරගෙන මම කියාගෙන මගේ කියාගෙන කරන හැම නාඩකමකින්ම වෙන්නේ අර සරලයි. විජු මූල කර්මස්ථානේ පාවා දීලා සතිය පාවා දෙන විචිත්‍ර දේවල් දෙදී හිත හැදගෙන යනවා මේක තමයි පු탁ජනකතිය කියන්නේ. ඒ වෙනුවට නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් කාර්යයේ ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන සරල විජු ගතිය ඕනම වෙලාවක ඒක තමයි බුදුදහමේ සඳහන් කරන්නේ ඒක අදහන මිනිස්සයා එහෙම තමයි මගේ මූල කර්මස්ථාන තමයි මගේ ඉඳගෙන ඉන්නකොට මගේ ඉරියව්ව අදහන මිනිසයා හදිසියේ කලකොල වෙලා මැරුණා. ඒ මිනිසගේ සතිය ඒ මිනිසයා සුගතියට යොමු කරනවා. දැන් අපි ඒක කරන ආයුධවත් අපේ දූතරුවත් අපේ වස්තුවත් භූතලියවත් කවදාකවත් මරණය අපිට උදව් කරන්නේ නැහැ. වයන්ක දේශනා කරනවා පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ යන්නේ. අත්තයි අත්තනෝ නැති කුතෝ පුත්තා කුතෝ ධනං. මේ පුතත් දැනෙන මට පුතාලා දරුවෝ ඉන්නවය. මට වස්තුව තියෙනවයි කියලා හරියට දුක් ගන්නවා. කන්නේත් නෑ, නිදාගන්නෙත් නෑ මේ වස්තුවටයි දරුවන්. පුතා මේ අත්ති, ධනන් මේ අත්ති. ඉති බාලෝ විහඤ්ඤති. දරුවනේ යුතුයකම් ඉස්සකන්න එක නෙවෙයි තියෙන මේ අනවශ්‍ය කරදර ගන්න විහඤ්ඤති. අත්තයි අත්තටම තියේ කියන අමනයට උත් නැත්තම් මොන පුතුද මොන වස්තුවද කියලා. මම කියන්න හොඳ නෑ ඊයේ ඉස්සරහට. හොම්බට දමලා ඉන්නවා වගේ. ඊයද මරණයදී ඔය ගිහකම් පැවිදි ගන්නෑ. මරණයදී කොහොමද අතාරින්නේ? ගණන්කාරකම් අයියේ තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් මොන කන්දු වීම කල්ලි තියෙනකම් මේ ඔක්කොම ගම් අර මෙතනින් මේ මෙලවී යනකම්. මේ ඉන්න ටිකට මේ කරන ඕලන් ටික ඊර්ෂ්‍යා ක්‍රෝධ පාන්දියා බන්නකොට කොහොමද නැටුම් කේ කවට සිනාදා. ඒක ගලවන්න තියෙන්නේ භාවනා කරලා අරමුණට සතිය පිහිටියට පස්සේ අරමුණේ විපිරියාශය අරමුණේ අනිත්‍ය භාවය අරමුණේ විපරිණාමයේ දකින්ද පළවෙනි දේ මතක තියාගන්න. අනිත්‍ය සංඥාවේ වාඩිය. ඒ අනිත්‍ය සංඥාව පෙන්නකොට බහුරූපෝලම් වෙනවා. එතකොට මේ අරමුණේ මේ විචිත්‍ර මේ විපරිණාමයේ දිගේ ඇහැක් පිට ඇහැක් තියාන යහයසු ගමනේදී වටපිට බල බලා ගියොත් අනිවාර්යයෙන්ම සතහපාරයි. නිසා ඒකට හිතිය ගන්න මේ බාහිර ලෝකයේ තියෙන විචිත්තත්වය යන ගතිය, කාමවල යන ගතිය, පාටි යන ගතිය, විවිධාංගීකරණ කරන ගතිය කියන දෝෂේ රාග ద్వේෂ මොහ වශයෙන් අඳුරගෙන ඒක තිබුණා. මම ඔපයා ගන්න ලද අරමුණක් තියෙනවා. මම විදිහින් වලද සත්‍යයක් තියෙනවා. මොන දේ කැප කරලා හෝ මගේ රුචිආශිකම් කැප කරලා, පෞරුෂ ශක්තිය කැප කරලා, කර්ම ශක්තිය කැප කරලා, අබ්බහිය කැප කරලා මේ අරමුණේ හිත තියාගන්න තරම් නියතමානී වෙනවා නම් ඒක නාට කෙලස් අවශ්‍ය කිරීමේ ශක්තිය ඇති ඒ සාමාන්‍ය උත්සාහ කරේදී අපි ධර්ම දේශනා නැස කරනකොට තිබුණ தත්ත්වය තව ටිකක් ඉස්සරහට ගෙනියන්නයි එතකොට පෙනේවි තමන්ගේ මූල කර්මස්ථානයත් ඒකට බාධා වශයෙන් පැමිණෙන මේ මනෝ රූප මනෝ ශබ්ද ඒවා සියල්ලම ගණ්ඩ තරම් හරපද්ධතියක් ඇති එකක්. මේ ශූන්‍යතාවයක් තියෙන්නේ මේක ඒකත් එක්ක සැලසුම් හදන තරම් අනිදියක් කරන තරම් දෙයක්වත් නෙවෙයි අපනිහිතයි. ඒ වගේම නිමිති ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනිමිත්තයි ඒ නිසා නිමිත්තෙන් පටන් ගන්න අනිමිත්තට යන ගමනක් තමයි මේ භාවනාව කියලා කියන්නේ. යමක් ඇතිතන ඉඳලා ශූන්‍යත්වයට යන ගමනක්. ප්‍රාර්ථනා ඇතිතන ඉඳලා ප්‍රාර්ථනා නැතිතනට යන ගමනක්. ඒ නිසා ජීවන හඳුලා දෙන්න පුළුවන් බලාපොරොත්තු ශූන්‍යය කියලා. කවුද වදී වුවාට යෝගී කියලා භාවනාව කියන්නේ එතකොට දැන් කිව්වොත් මේ දවස් 10ක් ඇතුළත නිවන ලැබලා දිනවා දීලු බලාපොරොත්තු සුක් කරලා දෙන්නම් කියලා කිව්වොත් එහෙනම් බෝඩයක් දැම්මොත් පාරයිනේ මොකයිද ඉතින් බුදුරජාණන්ගේ පොඩ්ඩක් ඔබ සීනි ටිකක් ආලා ආටෝප කරලා පෙන්නන්න ඉවර කියන එක නිකන් ලස්සන කරලා වෙන නමුත් ඇතුළට කියලා වරුවාම තියෙන්නේ මොකද්ද ශූන්‍යකින් ගැදේ උනා ඒ නිසා කවුරු හරි ආඩම්බර වෙනවා නම් පහරි දානවා නම් නිවන දැකලා කියලා ඒකයි අනිවාර්යයෙන්ම ලනුවක් කාලා කියලා හිතනවා. ඒ මොකද 84000 කරක් වැඩි අපේ මේ සාධනේ නිවන දැකලා තියෙනවා. එක්කෙනෙක්වත් පාටියක් දාලා නැහැ. අමාරුම ජයග්‍රහණය කදාත් පාටියක් දාන්නේ නැහැ. මොකද එතකොට මමෙක් ඉතුරු වෙන්නේ නැහැ. ශූන්‍යතාවයක් තියෙන නිසා නිවනෙන් ලැබෙන භවනාවේ ලැබෙන කිසිම ප්‍රතිඵලයක් කවමදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පස්සක් කරනවා ඒක ඥානයක් කියන්නේ නෑ. ඒ නිසා ලැබිච්ච හැම දෙයක්ම ඉදිරි ගමනට සාක්ෂි කරගන්න මිසක් ප්‍රශ්න කර දේවල් සැකසයිත දේවල් කවදාකවත් හිතන්න බෑ. සාමාන්‍ය ප්‍රතිඵල කියලා ඒක ඇත්තටම සංකච්ඡාදී කරනවල ප්‍රශ්නයක්. ඒ වගේම ප්‍රබුද්ධව සාකච්ඡා කරනවා. මේ මට විදෙයි මට එයාට විදවන්න ඕනේ එහෙම නෙවෙයි. මේ කෙලෙස් ධර්ම කෙලෙස් ධර්ම වශයෙන් හඳුනා ගැනීම ඒක කෙලෙස් දුරු කරන්න බෑ. දුරු කරපු බව දන්නේ නැත්නම් අපි තාමත් කෙලෙස් වල කහට ඒ නපුර විඳිනවා ඒ නිසා කෙලෙස් අයින් කරන්නත් ඕනේ නැත්නම් බා දැන් ගන්නත් ඕනේ ඒ සඳහා කරතෝ භෝධයක් යෝනිසෝමංස් කාර්යයක් වැඩි පිළිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙසේ නැත කරනවා කියලාගෙන තනසි උදා වේවා කියන ප්‍රාර්ථනාව. නැයි අපි පුදුපත්ති සිටි වේලාවක් කරගන්න මේ ස්ථාවර ආශාදී ගාථා සජ්ජායනා කිරීමේ ලෝකවාසී කියලා සත්‍යයන් සමග මේ කුසලය අදාළලා ගැනීම සඳහා ඉස්කාර ආචනම්මේ ඊකම් පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉස්කාරතාචනම්මේ ඊකම් පතං පුඤ්ඤ සම්පදං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සාවතාචනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං ආමේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං කෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං කෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං සුඤ්ඤාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාතිකානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු භවනිපානපත්තිය සාදු සාදු සාදු සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti කග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාදී සමිජ්ජතු